හොඳයි ගෞරවනීය ස්වාමින්වහන්සේ සද්ධාවත පින්වත්නි අපි අදත් මේ નિසරණේ පාතන 208 වන භාවනා වැඩසටහනේ දෙවන සාකච්ඡා වාරය සඳහා සූදානම් වෙන්නේ. ඉතින් අදත් අපිට ලිඛිත ප්‍රශ්න ටිකක් ලැබිලා තියෙනවා. ඉතින් අපි එහෙමනම් ලිඛිත ප්‍රශ්න වලින් අපේ සාකච්ඡාව පටන් ගමු. අවසරයි ස්වාමින්වහන්සේ ලිඛිත ප්‍රශ්න 17ක් විතර ලැබිලා තියෙනවද? හොඳයි. පළවෙනි ප්‍රශ්නය. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා සක්මන් භාවනාව කරන විට විනාඩි 15ක් පමණ සක්මන් කිරීමේදී හිස බර ගතියක් දැනේ. পায় එසවීම තරමක් අපහසු වේ. එවිට මා පර්යංක භාවනාවට වාඩි වෙමි. පර්යංක භාවනාවේදී ආනාපාන සති භාවනාව වඩමි. නාසිකාග්‍රයට හිත යොමා සිටින විට හුස්ම රැල්ල මනවින් ප්‍රකට වේ. ඒ ඔස්සේ සිත යොමා සිටින විට හුස්ම සංසිදී සිතේ සැහැල්ලුව සතුට ඇති වී ඉක්මනින්ම ප්‍රකෘති සිහිය ලැබේ. මෙම தත්ත්වය වැඩි දියුණු කර ගැනීමට සුදුසු පියවරක් පැහැදිලි කර දෙන මෙන් ගරුතර ස්වාමින් වහන්සේගෙන් පාද නමස්කාර පූර්වක ඉල්ලා සිටිමි. හොඳයි. සක්මනේදී සමාහලාවට අපි අඩි අධික වීරයක් යොදවන්න දන්නේ පොඩ්ඩක් ඒක පරීක්ෂාකාරී වෙන්න. මොකද මේ පරයන්කේ හොඳට කෙරලා තියෙනවා. සක්මනේ පොඩ්ඩක් අන්තිමට කියනවා හිස මේ තද වෙන ගතියක් වගේ දෙයක් තමයි සඳහන් වෙන්නේ. ඉතින් අත්‍තරම අපි සක්මන් භාවනාවෙන් තැදෙනකොට සැහැල්ලු ගතියකට තමයි හිත එන්න තියෙන්නේ. කය ඔය තදවීමක්, හිරවීමක් අහර මේ කියන්නේ අනවශ්‍ය අපි කලින් තිබුණ නැති ආතති ස්වභාවයක් සක්මණෙන් ලැබෙනවා නම් ඒ කියන්නේ අපි හොන්ට වඩා වීරය කළා වෙන්න පුළුවන්. මොකද සක්මන පටන් ගනිද්දී යම් වීරයක් තියෙනවා. මොකද අපිට ඇස් අරගෙන සද්ද ඇහෙද්දී මේ කටයුත්ත කරන නිසා පොඩ්ඩක් වීරය අධිකව මේක පටන් ගන්න වෙනවා. නමුත් හිත দমনය වෙලා හොඳට වර්තමාන අරමුණට නැත්තම් අපේ ස්පර්ශයට හිත පැමිණියාට පස්සේ සතිය දියුණුවාට පස්සේ අපි මේ මෙනෙහි කිරීම පවා අතහැරලා මේ සම්පූර්ණයෙන් සැහැල්ලු වෙන්න ඕනේ. අපි මේ සැහැල්ලු වීම කරන්නේ නැතුව එක දිගටම මෙනෙහි කිරීම පවත්වමින් වම දකුණ හරිය ඔසවනවා තබනවා ඔසවනවා තබනවා කියලා හරි ඒක එක දිගටම පවත්වගෙන ටිකක් වෙහෙසකාරීව යනවනම් එතකොට ඉතින් මේක සමණයටපත් වෙන්නේ නැහැ. පසම්බණයක් වෙන්නේ නැහැ. තැම්පත් වීමක් වෙන්නේ නැහැ. අපි තේරුම් ගන්න ඕනේ මේ මුලදී අපි වීරයක් පවත්වනවා. මොකද හිත තාම එහෙම දුවන නිසා නමුත් හොඳට හිත භාවනාව හරහාම සක්මනේ මැද අපි දුමු පැයක් සක්මන් කරද්දී අපි දුන්න පැය භාගයක් ගියාම අපිට තේරෙනවා දැන් හිත පිට යන්නේ නැහැ. හොඳට වම දකුණ වම දකුණ කියලා යන්න පුළුවන්. අන්න එතෙන්දී අපි තව ටිකක් සැහැල්ලු වෙන්න ඕනේ. වීරය පොඩ්ඩක් අඩු කරන්න ඕනේ. අනවශ්‍ය විදිහට දත් මිටි කාගෙන වීරය කරන්න හොඳ නැහැ. දැන් බොහොම සැහැල්ලු වීරයක්. දැන් අපිට උවමනා වෙන්නේ හිත පිට ගියොත් ගණන්ලා තියාගන්න විතරයි. නිකන් දරදඬු කරලා අල්ලන්න හොඳ නැහැ. සැහැල්ලුවෙන් යන්න තියෙන්නේ. එතකොට ඕන්නම් වම දකුණ හරි ඔසවනවා තබනවා කියලා අර කියන ඒ මෙනෙහි කිරීමත් පොඩක් නතර කරලා බලන්න පුළුවන්ද මෙනෙහි කිරීමකින් තොරවත් Tamanට මේ ගමන කරන්න හැකියාව තියනවාද කියලා. ඒ කියන්නේ අපිට පාදයේ තියෙන ස්පර්ශයක් දැනගන්න මෙනෙහි කිරීමක් අත්‍යවශ්‍ය නැහැ. මෙනෙහි කිරීමක් අපි මුලින් යොදා ගන්නවා මේක අර තාම වර්තමාන මොහොතේ ඉන්න කැමැත්තක් නැති නිසා. ඒ වර්තමාන මොහොතේ තියන්න උපකාරයක් වශයෙන් තමයි මෙනෙහි කිරීම පාවිච්චි කරන්නේ. ඉතින් අපි ඒකේ ප්‍රයෝජනය ගත්තට පස්සේ ඒක බරක් වෙනවා. ඒකම කරදරයක් වෙනවා. ඒතර අන මෙනෙහි කිරීම නතර කරලා බොහොම සැහැල්ලු මනසකින්, ශාන්ත මනසකින්, ඒ වගේම නිහඬ මනසකින්, ඒ කියන්නේ ඇතුලේ කතාව සෑහෙන සමනය වෙච්ච මනසකින් අන්න අපිට පුළුවන් මේ පාදයක් පාදයක් ගානේ ස්පර්ශය බලාගෙන යන්න. අන්න එතකොට අපිට දැනෙන්නේ සක්මන අවසන් වෙනකොට සැහැල්ලු වීමක්, සංසිඳීමක්, හිතේ තැම්පත් භාවයක්, ශාන්ත භාවයක්. අන්න ඒකත් එක්ක අපිට යන්න පුළුවන් නම් ඉඳගෙන පරයන්කේට අන්න එතකොට තවත් කොහොමත් ආස්වාස ප්‍රසවාසයේ සිහින් වෙලා සියුම් වෙලා තියෙන්නේ. එතකොට අපිට ආයේ අමුතුවෙන් අතන ආනාපාන සතියේදී කෙරෙන්න ඕන කාර්යෙන් 150ක්ම සක්මනේදී කරලා තියෙන්නේ. අපිට තියෙන ඉතිරි 150 ගැඹුරට යන ගතිය හදාගන්න විතරයි තියෙන්නේ මේ පරයන්ක භාවනාවේ. ඉතින් මේක කියලා තිනවා පරයන්ක භාවනාවේ විස්තර ඒක හොඳින් කරලා තිනවා. ඒක ඒ විදිහටම දිගටම කරන්න. අපි ප්‍රශ්නෙන් ප්‍රශ්නෙට ඉස්සරහට යනවා. කාට හරි මොන හරි තව මේකේ ගැන සාකච්ඡා කරන්න අවශ්‍ය නම් මේ ගැටලු සහගත නැත්නම් ඉදිරිපත් වෙන්න මේ ප්‍රශ්නයක් අහන්න ඕන තරම් අවස්ථාවක් තියෙනවා. දෙවෙනි ප්‍රශ්නය පින්වත් ස්වාමින් වහන්ස ආනාපාන සතිය වැඩිීමේදී නාසිකාග්‍රයට ආශ්වාස හා ප්‍රශ්වාස දැනුනමුත් එය එකම නාස්පුඩුවකට පමණක් ප්‍රමුඛ වුණි. එසේ සිදුවන්නේ ඇයි? එලෙසම දිගට හුස්ම හිත යොමු කරගෙන සිටින විට ශරීරයේ අගුල් වැටීමක් නිරීක්ෂණය විය. පෙර දින දැනුණු වේදනා නොදැනුනමුත් මෙය තදින් දැනෙන්නට විය. එයට සිත යොමු වීමෙන් හුස්ම රැල්ලෙන් සිත ඉවත් විය. මේ බාධා මගහරවා භාවනාව ඉදිරියට ගෙන යන ආකාරය වටහා දෙන්න. තෙරුවන් සරණයි. හොඳයි. ඇත්තටම අපි හිතන් ඉන්නේ අපේ නාස්පුඩු දෙකෙන්ම නිරන්තරයෙන්ම හුස්ම ගන්නවා කියලා. නමුත් කෙනෙක් කානාපාන සතිය වඩන්න පටන් අරගෙන හොඳට මේ දෙක හොඳ මේ මේ බලාගෙන ඉන්නකොට හොඳට මේ මේ දිහා සමීපව බලනකොට අන්න යාට තේරෙනවා මේ දෙකෙන්ම සමහරවිට හුස්ම ගන්නෙ නැහැ. එකක් තමයි පාවිච්චි වෙන්නේ. සමහරට ආස්වාසය වම් පැත්තේ නාස්පුඩුවෙන් ගන්නවා ප්‍රශ්වාසය දකුණු පැත්තේ නාස්පුඩුවෙන් පිට කරනවා. සමහරවිට වම් පැත්තේ නාස්පුඩුවෙන් ගන්නවා ඒකෙන්ම විතරක් පිට කරනවා දකුණු එක පාවිච්චිත් වෙන්නේ නැති තරම්. ඉතින් මේ වගේ වෙනස්කම් හිටිනවා. ඒක ස්වාභාවිකයි. මේක ප්‍රශ්නයක් නෙමෙයි, මේක ලෙඩක් නෙමෙයි. මේ නාස්පුඩු දෙකෙන් අපිට ප්‍රකට වෙන්නේ එකක් විතරයි. ඒකේ ගැටලුවක් නැහැ. ඇතැම් වෙලාවට දෙකම ප්‍රකට වෙන්නත් පුළුවන්, ඇතැම් වෙලාවට එකක් ප්‍රකට වෙන්නත් පුළුවන්. ඉතින් ඒක මේ කය ක්‍රියාත්මක වෙන ආකාරය. ඉතින් අපිට මේවා ගැන ඇත්තටම පාලනයක් නැහැ. ඉතින් ඇත්තටම මේ කයෙහි හුස්ම ගැනීමේ ක්‍රියාවලිය අනිච්චානුගතයි. මේක අපිට හිතලා කරන්න ගියොත් මේක පැටලෙනවා. කය දන්නවා ඒකේ පවත්වන්න ඕනේ රටාව. කය දන්නවා මේකේ පවත්වන්න ඕනේ වේගය. ඉතින් ඒ ඔක්කොම ටික අවශ්‍ය කරන මේ වාත ප්‍රමාණය, වායු ප්‍රමාණය කය දන්නවා. ඒකට අනුරූපව තමයි යා වැඩ කරන්නේ. ඒ නිසා අපිට තියෙන්නේ කයට ඒ වැඩේ කරන්න ඉඩ හැරලා හොඳින් දැනුවත් වෙන්න විතරයි තියෙන්නේ. ඒ නිසා අපිට එකත් එකකින් අපි තේරුම් ගන්නවා මේ මම නැතත් මේ වැඩේ යනවා. කය හුස්ම ගන්න එක මම නිදාගත්තා සිද්ධ වෙනවා. ඒ නිසා අපි ටික ටික මේ වැඩකට වෙන්න ඉඩ හරින ගතිය. අපි අත නොදාන ගතිය තමයි එකතකින් මෙහි පුහුණු වෙන්නේ. අපි හිතන හැම තැනටම මම ඇඟිල්ල ගහන්න ඕනේ අත දාන්න ඕනේ කියන එක තමයි අපි හිතන්නේ. මොකද ආනාපාන සතියේ ලස්සනට નિરાයාසයෙන් සිද්ධ වෙන්න නම් අපි පැත්තකට වෙන්න ඕනේ. අපි පැත්තකට වෙලා මොහොම ආනාපාන සති ක්‍රියාවලිය දිහා හරියට සාක්ෂිකාරයක් වෙනවා විතරයි අපිට කරන්න තියෙන්නේ. කියන අපි සාක්ෂිකාරයක් නම් අපි මේ මොකක් හරි ගැටුමට සම්බන්ධ වෙලා නැහැ. ඒ පැත්තකින් ඉඳලා විතරයි අපි දැකලා තියෙන්නේ. එහෙනම් ඔන්න අපිට සාක්ෂිකාරය කියන්න පුළුවන්. අන්න වගේ තමයි ආනාපාන සතිය කියන මේ ක්‍රියාවලිය ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය සිද්ධ වෙනවා. අපි සාක්ෂිකාරයක් වෙනවා විතරයි. ඉතින් මුලදී අමාරුයි. මුලදී අපි ඇතුළට රිංග ගන්නවා. නමුත් පස්සේ පස්සේ මේකේ රටාව වුණාට පස්සේ හිමීට අපි අයින් වෙලා මේ වැඩේට નિરાයාසයෙන් වෙන්න ඉඩ දෙනවා. ඒතකොට තමයි අන්න ලස්සනට බොහොම මේ කිසිම පීඩාවකින් තොරව මේ කටයුත්ත සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ අත්දැකලා තියෙන දේ හොඳයි. මේක ගැන ගැටලුවක් ඇති කරගන්න එපා. ඒක එහෙම තමයි. කියන්නේ අපිට මේවා පාලනය කරන්න බෑ. ඒ කටයුත්තම තමයි ටික ටික අපිට තව තව ඉස්සරහට තේරෙන්නේ. මේ දේවල් විවිධාකාර හේතුන් නිසා ක්‍රියාත්මක වෙනවා. මේවා අපිට ඕන හැටියට නෙමෙයි ඇත්තටම සිද්ධ වෙන්නේ. අපි අර මමත්වයක් හදාගෙන අපිට ඕන විදිහට වෙයි කියලා අපි ඉතින් හිතනවා. මොකද එතන තමයි අපේ එකතකින් මුලාව තියෙන්නේ. තුන්වෙනි ප්‍රශ්නය. සක්මන් භාවනාව. සක්මන් භාවනාව මුල් අවස්ථාවේදී පාදයේ තැබීම වම දකුණ ලෙස මෙනෙහි කළෙමි. පසුව එලෙසම සිහි නොකර පාදය එසවීම දන හිසෙන් නැමී යාම යටිපතුල ස්පර්ශ වීම ලෙස ක්‍රමයෙන් මෙනෙහි නොකරම සිහියෙන් කළ හැකි විය. මාගේ ගැටලුව නම් පාද තැබීම එසවීම ආදී සෑම විටකම මාගේ පාද ඇටසැකිල්ලක අස්තීන් පමණක් ඇති ආකාරයට සිටීමත් දැනීමත්ය. ඇතම් විට ශරීරයේම ඇටසැකිල්ලක්සේ ක්‍රියා කරතයි සිතේ. මෙලෙස සිතමින් පාදානුව සිත යොමු කරමින් සක්මන් කිරීම පිළිබඳ දෝෂයක් වේ නම් පහදා දෙන මෙන් ගෞරවපූර්වක ඉල්ලා සිටිමි. හොඳයි. හොඳයි. මේක කියලාමු. කිසි වැරද්දක් නැහැ. ඒ කියන්නේ අපි මේ සක්මනේ යෙදෙනකොට ඒ කියන්නේ අපේ හොඳට මේ ක්‍රියාකාරීත්වය අත්දකින්නකොට අපිට තේරෙනවා මෙතන කෙනෙක් පුජ්‍යලයක් නෑ මේක නිකන් හරිය නෑ ඇටසැකිල්ලක් එහාට මෙහාට යනවා වගේ. ඇටසැකිල්ලක් නිකන් රූකඩ නැටුමක් කරනවා වගේ තමයි මේ ඒක ඉස්සෙනවා ගෙනියනවා තියෙනවා. ආයි කැලක් ඉස්සෙනවා ගෙනියනවා තියෙනවා. ආයි තව කැලක් ඉස්සෙනවා ගෙනියනවා තියෙනවා. හැටින් නිකන් මේක රූකඩ තන්දර්ශනයක් වගේ තමයි. ඉතින් අපි එතකොට ආයි මමෙක් නැතුව මම යා පැත්තකට යනවා. මේ සිද්ධ වෙන ක්‍රියාකාරීත්වය බොහොම මැදහත්ව බලාගෙන ඉන්නවා. ඒක කිසි වැරද්දක් නැහැ. ඔය වගේ කෙනෙකු ඇතම් කෙනෙකුට ඔය වගේ ඇටසැකිල්ලක් ඇවිදිනවා වගේ පේන්න පුළුවන්. ඇතම් කෙනෙකුට බයිසිකලයක් පදිනවා වගේ හිතෙන්න පුළුවන්. නැත්තම් ඔරුවක් පදිනවා වගේ හිතෙන්න පුළුවන්. මේ වගේ নানা ප්‍රකාර විදිහට මේකේ මේ ආකාර සටහන් මතුවෙන්න ගන්නවා. ඒක කිසිම වැරද්දක් නැහැ. ඒක දිගට කරගෙන යන්න කියන්නේ උත්සාහයෙන් හැබැයි ගන්න යන්නත් එපා. ඒ කියන්නේ මට දැන් මේ එක එක දේවල් කියලා තියෙන නිසා අනිත් අය හිතන්න එපා. ඉතින් මටත් මේ විදිහට වෙන්න ඕනේ. මටත් ඔරුවක් පදිනවා වගේ දැනෙන්න ඕනේ කියලා හිතුවොත් ඒක වැරදි. එක එක අයට එක එක විදිහට තමයි එන්නේ. මොය එකක්වත් නැතුව නිකන් හුදු දැනුවත් භාවයක් විතරක් කෙනෙකුට එන්නත් පුළුවන්. ඒකෙත් කිසි වැරද්දක් නැහැ. ඒ නිසා මේ કૃතිමව මේ දේවල් ගන්න යන්න එපා. අපිට තියෙන්නේ වර්තමානයේ හොඳට මේ දැනීමත් එක්ක හිත පැවැත්වීම විතරයි. ඒක විතරයි අපේ යුතුයකම වෙන්නේ. එහෙම යද්දී නිකන් ෂණිකව වැටහෙන්න පුළුවන් ආපස්සට හැරිලා බලනකොට මෙතන තියෙන නිකන් හබලක් මේ හබල් ඔරුවක් යනවා වගේ නැත්නම් මොකද්ද හබල් ගගා යනවා වගේ නැත්නම් ඔරුවක් පදිනවා වගේ නැත්නම් බයිසිකල් පදිනවා වගේ දෙයක් තමයි මෙතනත් වෙන්නේ කියලා හැඟීමක් එන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒක නම් કૃතිමව ගන්න අවශ්‍ය නැහැ. ඒක ආවයි කියලා ගැටලුවක් කරගන්නත් අවශ්‍ය නැහැ. පරයන්ක භාවනාව. ආනාපාන සති භාවනාව නාසිකාග්‍රයෙන් හුස්ම ඇතිල්වීම පිටවීම ලෙස භාවනාවට යොමු කරමි. එහෙත් සිත නිරතුරු විසිරී යයි. එහෙත් මරණානුස්සතියේදී එසේ සිත නොවිසිරේ. ආනාපාන සතිය ප්‍රගුණ කිරීමට වෙරදරමි. ස්වාමින් වහන්සේ ඔබට නිදුක් නිරෝගී චිරජීවනයක් වේවා. ඔව් කමක් නැහැ කැමති නම් ඒ කියන්නේ මරණානුස්සතියදී Tamanට තේරෙනවා නම් පොඩ්ඩක් අර මෙනෙහි කිරීමක් කළා මේ Tamanට උද්‍යෝගයක් ඇති කරගෙන සංවේගයක් ඇති කරගෙන ඒ තුලින් හිතේ එකඟතාවයක් එනවනම් පොඩ්ඩක් මරණානුස්සතිය වඩන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේක හැමෝම කරන්න යන්නත් එපා. ඇතම් කෙනෙකුට මරණානුසතිය වැඩිීමේදී ටිකක් හිත හැකිලෙන ගතියක් මේ හේබාන ගතියක් නිකන් යටපත් වෙන ගතියක් එන්න ඉඩ තියෙනවා. නමුත් ඇතම් කෙනෙකුට අර හිත මේ උද්‍යෝගය ඇති කරලා දෙනවා. දැන් මේක කරන්න ඕනේ කොහොම හරි කොයි වෙලාවෙ මැරෙයිද දන්නෙත් නැහැ. මේක දැම්මම කරගන්න ඕනේ කියලා එක පැත්තකින් උද්වේගයක් ඇති වෙනවා. තවත් පැත්තකින් පැත්තකින් අතහැරීමක් සිද්ධ වෙනවා. කියන්නේ මෙතන මම කොයි තරම් එක එක මේ සැලසුම් ක්‍රියාත්මක කරන්න හිතන් හිටියත් බලාපොරොත්තු අපේක්ෂාවන් තියන් හිටියත් මම දන්නේ කොයි වෙලාවෙ මැරෙනවද කියලා. ඉතින් එතකොට අර දැඩි ග්‍රහණය අයින් වෙලා යනවා. උපාදානෙ ගැලවෙලා යනවා. අන්න හිත ටිකක් සැහැල්ලු වෙනවා. ඒ නිසා අන්නේ වාසියත් මරණානුස්සතියෙන් ගන්න පුළුවන්. ඒ නිසා කෙනෙකුට මරණානුස්සතිය හරහා හිතේ යම් සහනයක් දැනෙනවා නම් ඒ සහනය ඇති කරගෙන ඊළඟට ආනාපාන සතියට දාන්න. ඒ නිසා ඒකේ ප්‍රයෝජනෙයි ගත්තට වැරද්දක් නැහැ. ඇතරම මේ මරණානුස්සතිය විතරක් නෙමෙයි. ඉතින් ඒක මේ අවස්ථානුකූලව වෙනත් දේවල් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේක ඉස්සරහට අහලා තියෙද්දි දන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඇත්තටම ලංකාවේ එහෙම බොහොම ප්‍රචලිත වෙලා තියෙන අය මේ සතර කමඨහන් මරානුස්සතිය, අසුබය, මෛත්‍රිය, බුද්ධානුස්සතිය කියලා. ඉතින් මේ හතරෙන්ම අපි ප්‍රයෝජන ගන්න පුළුවන්. හැබැයි මේකම විතරක් වඩන එක කරන්න එපා. ඒ කියන්නේ අපි මූල මූල කර්මස්ථානයක් තෝරගන්න ඕනේ. මේ පැය ඇතුළතදී වැඩි අවධානයක් මූල කර්මස්ථානට යොදන්න ඕනේ. අපි හිතමු ඔන්න විනාඩි 45ක්වත් මූල කර්මස්ථානයේ යෙදෙන්න ඕනේ. ඉතිරි විනාඩි 15 අර සතර කමටහන් වැඩුවට කමක් නැහැ. ඒකෙත් ඉතින් අපිට අවශ්‍ය අවස්ථානුකූලව තමයි තෝරගන්න තියෙන්නේ. උදාහරණයක් වශයෙන් අපි හිතමු හිත හුඟක් දේශපරිත වෙලා. හිත ගැටෙනවා දැන් ආයෙත් බයිනවා, මෙයාට බයිනවා. හිත දැන් දෙවි දෙවි ඉන්නේ. ඒ වෙලාවට එකපාරට ආනාපාන සතිය කරන්න ගියාට සාර්ථක වෙන එකක් නැහැ. එතෙන්ද ඉතින් ටිකක් මෛත්‍රී භාවනාවක්, බුද්ධානුස්සතියක් වගේ දෙයක් කරලා හිත නැවතත් ඔන්න තැම්පත් කරගෙන, සැහැල්ලු කරගෙන, සතුටු කරගෙන ඊට පස්සේ තමයි ආනාපාන සතිය පටන් ගන්න තියෙන්නේ. අපි හිතමු හිත හුඟක් රාග බරිත වෙලා. රාගෙට ඇලිලා. දැන් රාගෙන් දැවෙනවා. එකපාරටදී ආනාපාන සතිය කරන්න ගියාට සාර්ථක වෙන එකක් නැහැ. මේ වෙලාවදී ඔන්න අසුබයක් වඩලා මරණානුසතියක් වඩලා එහෙම ගත්තනම් අන්න ආයෙත් අර හිත තැම්පත් වෙනවා. ආයෙත් හිත මධ්‍යස්ත වෙනවා. රාගය අයින් වෙලා හිතේ දැවෙන ගතිය අඩු වෙනවා. ඔන්න ඊළඟට ආනාපාන සතියට දාන්න පුළුවන්. අන්න වගේ අපේ දැන් හිතේ තියෙන ස්වභාවය දිහා බලලා තමයි ඒ සතර කමටහන් තෝරගන්න තියෙන්නේ. ඊළඟට අපි හිතමු අපිට භවනා කරන්න හිතෙන්නේ හිත නිකන් කිසිම කම්මැලි වෙලා අන්න ඒ වගේ නම් අන්න මරණානුසතිය ගන්න පුළුවන්. කිව්වා වගේ එතකොට Tamanට උද්‍යෝගයක් ඇති වෙනවා සංවේගයක් ඇති වෙනවා මේ ලොකුවට මං හිතාගෙන හිටියට මං ඉස්සරහදි කරනවා කියලා. කොයි කොච්චර කාලයක් මම ජීවත් වෙනවද කියන්න දන්නේ නැහැ. කියලා අන්න Tamanට සංවේගයක් පහළ වෙනවා. මේක දැන් කරන්න ඕනේ කියලා උද්‍යෝගයක් ඇති වෙනවා. ඒ වගේමයි අර කලින් කිව්වා වගේ දැඩිව ග්‍රහණය කරන ගතිය අයින් වෙලා යනවා. මොකද මේ අපිට කොයිතරම් අපි තියනවා මට තියනවා මම හොඳයි ඔක්කොම මගේ කියලා හිතන් හිටියට මරණ මොහොතේදී ඔක්කොම දාලා යන්න වෙනවා. ඉතින් අපි මරණානුස්සතිය වැඩිම හරහා අන්නේ සැහැල්ලුවක් ඇති වෙනවා. ඉතින් ඊට පස්සේ අන්න ආයෙත් ආනාපාන සතියට යන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ අපිට මේ සතර කමටහන් වලින් ප්‍රයෝජනය ගන්න අවස්ථාවක් තියෙනවා. හැබැයි වැඩි අවධානයක් නැත්නම් පරයන්ක කාලයේදී වැඩි කාල පරිච්ඡේදයක් මූල කමඨහනකට ආනාපාන සතිය වෙන්න පුළුවන් පිම්බීම හැකිලිම වෙන්න පුළුවන් අන්න ඒ වගේ මූල කමඨහනක් වඩන්න අපි වැඩි අවධානයක් දෙන්න ඕනේ ප්‍රශ්න අංක 4 ගරුතර ස්වාමින් වහන්සේ මා නිවසේදී භාවනා කරන විට පැයක් අදිෂ්ඨාන කර භාවනාවට වාඩි වුවද ආනාපාන සති භාවනාව ආරම්භ කර ටික වේලාවකින් සිත නොදැනී යයි. නිින්ද යාමක්ද සිදු නොවේ. අවදි වී බලන විට කාලය ගෙවි ඇත. භාවනාවෙන් ලැබිය යුතු අත්දැකීම් කිසිවක් නොලැබුණේ ඇයියයි සිතට කනස්සල්ලක් ඇතිවේ. එසේ වන්නේ ඇයිදයි ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් নমස්කාර පූර්වක ඉල්ලා සිටිමි. ඔව් මට පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද කාගෙද කියලා? එන්නේ ගොඩක් කල් භාවනා කරනවද? එහි සනස්. ඒ කියන්නේ අවුරුදු 3ක් 4ක් 5ක් 10ක් අවුරුදු 23ක් තිස්සේ භාවනා කරනවා. ආ එහෙනම් ඉතින් හුස්ම රැල්ල සංසිඳනවා කියන එක සාමාන්‍ය දෙයක්. ඒ කියන්නේ ආනාපාන සතියෙමද දිගටම වැඩුවේ? මෛත්‍රී භාවනාවෙමත් කාලයක් වැඩුවා. ඔව්. හැම භාවනාවක්ම වැඩලා තියෙනවා. දැන් මෑතක ඉඳලා ආනාපාන සති භාවනාව කරන්නේ. අන්න එතකොට වාඩි වුණාට හුස්ම රැල්ලක් පේන්නේ නැහැ. ඒකද ප්‍රශ්නේ. අහුවෙන්නේ නැහැ. එකපාරටම සමහර දවස්වලට හැමදාම නෙවෙයි. ඔව්. සමහර දවසට එකපාරටම නොදෙනී යනවා මේ මොකක් වුණාද කියලා හිතාගන්න බැහැ. හොඳයි. ඊළඟට මේ ආ කියන්නේ එතන නොදැනී ගියාට නිින්ද ගිහලා නැහැ කියලා විශ්වාසයිද? හොඳයි. සක්මන් භාවනාවක් කරනවද? කරනවා සම්මස්. සක්මනේ සක්මනේ විස්තර මට පොඩ්ඩක් කියන්න. සක්මනේ තමයි සයනස මම අර තව ප්‍රශ්නයක් දැම්ම අර ඔළුව බර වෙන ගතියක් දැනෙනවා හරි. ඒක ඒක පොඩ්ඩක් විස්තර කරන්නකෝ කොහොමද සක්මනට පටන් ගන්නෙ කොහොමද මැද කොහොමද අග කොහොමද කියලා? සයනස සක්මන් කරන්න පටන් ගත්තේ මෙහිදී තමයි දැනගත්තේ. හරි. මම විනාඩි 15ක් විතර අර මුලින්ම වම දකුණ පටන් අරගෙන ඉන්නට ඔසවමි තබමි මේ විදිහට සක්මන් කරනවා. හරි. ඊළඟට ඔසවනවා යවනවා තබන එක ඒ විදිහට පය තියෙනවා. ටිකක් වෙලා යනකොට මට නිකන් අපහසු ගතියක් දැනෙනවා. ඒ කියන්නේ වචන කියන එක අපහසුයිද? නැහැ සන්නස නිකන් මාව කැරකෙනවා වගේ දැනෙනවා නිකන්. Mm-hmm. ඔළුවට බර ගතියක් දැනෙනවා. හොඳයි. එතකොට නිකන් ඇස්පිය වෙලා වගේ නිකන් අවට කලවර වෙලා වගේ නෑ එහෙම නැහැ නෑ අර සක්මන් කිල්ල ටිකක් අපහසුයි වගේ දැනෙන නිසා මම මේ වාඩි වෙනවා පරයන්ක භාවනාව එතකොට මීට කලින් දැන් මේ ඊයේ පෙරේදා ඔය සක්මනේදී ඔය ගැටලු ටික ආවේ නැත්නම් මීට කලින් සක්මන් කරද්දී කලින් තිබුණා කියන්නේ සක්මනක් මීට කලින් කවදාවත් පැයක් විතර වගේ කළා නැද්ද කරලා නැහැ සර් කළා නැහැ ඒ කියන්නේ වැඩිම කොච්චර කාලයක් කරා කියලා මට විනාඩි 20 30ක් විතර කරලා තියෙනවා. 30ක් විතර කරලා තියෙනවා. ඒකත් කලාතුරකින්ද? එහි. කියන්නේ සක්මනේ තරම් වැඩුන් නැද්ද? එච්චරම කරලා නැහැ ස්වාමීන් වහන්සේ. හොඳයි. ඊට පස්සේ එදිනදා කටයුතු වලදී සිහියෙන් කරනවද නැත්නම් හිත ඉබාගාත යමින් කියෝ කියෝ දින්නේ? නෑ ස්වාමීන් සිහියෙන් කරන්නේ. බොහෝ විට සිහියෙන් කරන්නේ. සිහියෙන් කරනවා. හොඳයි. එතකොට පරයන්ක භාවනාවේදී මීට කලින් අපි තුමු ආනාපාන සතිය මුලින් වඩන්න පටන් ගත්ත කාලේ හොඳට හුස්ම රටල තේරුණාද? හොඳයි. ඊට පස්සේ හුස්ම රටලට මොකද වුනේ? හුස්ම රැල්ල සිවුම් වෙලා මේ සමාධිය එහෙම හොඳට වැඩුණා. සමහර දවස්වලට නොදැනී යනවා නිකන් මොකක් වුණාද දන්නේ නැතුව යනවා. හොඳයි. ඉතින් සමාධිය වැඩුණා කියන එකෙන් අදහස් වෙන්නේ මොකද්ද? මේ හිත සංසිඳිලා මේ හුස්ම රැල්ල සංසිඳිලා හිත එකඟ වෙනවා. හිතට ලොකු සැහැල්ලුවක් සතුටක් දැනෙනවා. ඊට පස්සේ මේ ටිකක් වෙලා තිබිලා නැති වෙනවා. නැති වෙනවා. ඒ දැනෙච්ච සහැල්ලුව සතුට නැතිලා යනවද? එහේ. ඊට පස්සේ නැතුණාට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ දැන් මට හිතෙනවා මගේ සමාධිය දැන් නැතුව ගියානේ කියලා. මං ආයෙමත් පටන් ගන්නවා. හැබැයි ඉතින් බොහෝ වෙලාවට ආයෙමත් ඒ තත්ත්වයටපත් වෙන්නේ නැහැ. ඒතර පැයක් විතර ගත වෙනවා වගේ දැනෙනවා මට. හරි. කොහේ හරි කය يعني ඔය ආනාපාන සතිය විතරද ඇත්තටම වැඩිවේ? නෑ සන්නිස්වා මුලින්ම මෛත්‍රී භාවනාව එහෙම පැයක් දෙකක් කරලා කරා. ඊට පස්සේ ආනාපාන සතිය කරා. ආනාපාන සතියේ ඉන්නකොට නිකන් කය කිලිපොලා යනවා වගේ ගතියක් නැත්නම් පා වෙනවා වගේ ගතියක් නෑ රැලි රැලි යනවා වගේ ගතියක් ඒ වගේ දේවල් එහෙම ඇතිලා තියෙනවද? පා වෙන ගතිය වගේම නම් දැයිලා තියෙනවා. ඔව්. ඒක විපස්සනාවට එහෙම නැංගුවේ නෑ නේ. ඒක මට තේරෙලා නෑ සවෙන්නස් හොඳයි. දැන් දැන් සිද්ධ වෙන්නේ කෙලින්ම වාඩුණා ඊට පස්සේ ටක් ගාලා හිත සමාධියට යන එකයි වෙන්නේ. ඉහි. ඔව්. ඉතින් ඇත්තටම මේ පොඩි පොඩි පැටලවිල්ලක් තියෙනවා. අපි අර සමාධිය විතරක් ඉස්සරහට ආවහම ওই ප්‍රශ්නේ හිටිනවා. මොකද සතිය ඉස්සරහට එන්න අපි උදව් කරනවා මදි. සත් දැන් ඉන්ද්‍රිය ධර්මයන් පහක් තියෙනවානේ. සද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා කියලා. ඒකෙන් සමාධිය විතරක් ඉස්සරහට ආවහම වාඩි වුණ ගමන් ටක් ගාලා හිත සමාධි වෙනවා. සමාධියට හිත යන්න පුරුදු වෙනවා. ඊට පස්සේ සමාධියේ ඔහෙ ඉන්නවා. නමුත් එතනදී සතිය පොඩ්ඩක් යටපත් වෙනවා. ප්‍රඥාව වඩන්න තියෙන අවස්ථාව නැතිලා යනවා. නැතිලා යනවා. දැන් සමාධියෙන් ඉන්නේ. ඒ නිසා අර සතිය මුල් කරගෙන මේ සමාධිය පදනම් කරගෙන ප්‍රඥාව වඩන්න තියෙන අවස්ථාව පොඩ්ඩක් නැතිලා යනවා. ඉතින් ඒ අවාසිය තියෙන්නේ. ඒ නිසා මෙහෙම කරත හැයි පොඩ්ඩක් අපි දැන් එහෙමනම් ටිකක් උත්සාහයෙන් විපස්සනාට හරව ගන්න වෙනවා. ඒ නිසා මොකද අපිට සමාධියක හිටියා කියලා මේ හිතා ගන්න අමාරුයි හරියටම මේ තුලින් ප්‍රඥාව වැඩිලාද කියලා. මොකද ප්‍රඥා මේ විපස්සනාව හරහා ඔයගේ නොදැනී යාමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒක මේ නිවැරදිව ප්‍රඥාව අවදීම කරහාද සිද්ධ වුණේ කියන එක පොඩ්ඩක් ගැටලු සහගතයි දැන් ඔය කරලා තියෙන ආකාරයට. මම විපස්සනා වඩලා නෑ මට තේරෙන්නේ නෑ. හරි. ඒක තමයි අපි දැන් මෑණියෝ මෙහෙම දෙයක් හැබැයි මේකට සක්මන චුට්ටක් ලං කරගන්න පුළුවන් නම් ඊටාම වටිනවා. සක්මන කරද්දී සැහැල්ලුවෙන් කරන්න. ඒ කියන්නේ මුකුත් ආතතිගත විදිහට කරන්න යන්න එපා. බොහොම සැහැල්ලුවෙන් සරලව දැන් මෙනෙහි කිරීමකින් තොරව වැඩේ කරන්න පුළුවන් අනිවාර්යයෙන්ම. මොකද හිත සමාධි වෙනවා කියන්නේ සමාධි ලක්ෂණය දැන් දියුණු වෙලානේ. ඒ හැකියාව දියුණු වෙලානේ. එහෙනම් මෙනෙහි කිරීම මොකක්වත් කරන්න එපා. මෙනෙහි කරන්නේ නැතුවම ඔන්න පාදයක් පොළවේ වදිනවා. ඒ වදින තැනට හිත යොමු කරන්න. ආයේ දකුණට පොළව වදින තැනට යොමු හිත යොමු කරන්න. ඊට අමතරව තේරුම් ගන්න මේ වදිනකොට ඔන්න තද ගතියක් දැනෙනවා. අපි දුන්නා මේ ටයිල් පොළවේ ඇදෙනවා කියලා. ඉතින් ඔන්න තද ගතියක් දැනෙනවා. ඊට අමතරව මේකේ තව මොනවද තියෙයි කියලා හිතන්නේ. ලක්ෂණ වශයෙන් ගත්තොත් දැන් ඒ කියන්නේ ධාතු සතර මහා ධාතු කියලා අහලා තියෙනවද? පටවියාපෝ තේජෝ කියලා. ඉතින් අන්නේ අන්නේ පඨවි ආපෝ තේජෝ ආයෝ වල ලක්ෂණ හඳුනා ගැනීම අවශ්‍ය වෙනවා. විපස්සනාවට යන්න නම්. ඉතින් ඒ සතර මහා يعني මම මේ කියන්නේ රූප කර්මස්ථානය කරහා යන්න නම්. එතන තමයි බැහැ ගන්න තියෙන ලේසි තැන. ඉතින් ඒ අපි තුමු දැන් ටයිල් පොලවක සක්මන් කරනවා නම් අපිට මුලින් දැනුනේ තද ගතියක් විතරයි. අපිට ඊළඟට හොයන්න පුළුවන් මේකේ මට නොදැනිච්ච යම් අලුත් දේවල් තියෙනවද කියලා බලනකොට අන්න තේරෙනවා සමහරවිට ටයිල් පොළවේ සිනිඳු ගතියක් දැනෙනවා. සමහරවිට ඔන්න සිසිල් ගතියක් දැනෙනවා. ඒවා දැනෙනවනේ. අපි ඊළඟට හිතමු ලණුපැදුරක සක්මන් කරනවා. එතෙන්දී නම් ඔන්න අපි හිතමු උණුසුම් ගතියක් දැනෙනවා. රළු ගතියක් දැනෙනවා. අර ඒ ලක්ෂණ අලුත් දේවල් දේවල් අහුවෙනවා. පුළුවන් තරම් ඒ දේවල් බලමින් යන්න. හොඳයි. ඒ දේවල් වලට හිත යොමු කරන්න. එහෙනම් පඨවි ධාතුවේ ලක්ෂණ හයක් විතර තියෙනවා. තද ගතිය, ඊළඟට මෘදු ගතිය, ඊළඟට බර ගතිය, සැහැල්ලු ගතිය, ගොරෝසු ගතිය, සිනිඳු ගතිය. ඔන්න වගේ ලක්ෂණ හයක් විතර තියෙනවා. ඊළඟට තේජෝ ධාතුව කියන්නේ උණුසුම් සිසිල් කියන ගතිය. වායෝ ධාතුවෙන් තමයි මේක සොලවන්නේ, පුම්බන්නේ, ඔක්කොම කරන්නේ වායෝ ධාතුවෙන්. ආපෝ ධාතුවෙන් තමයි මේවා ඔක්කොම එකට ඒක රාශී කරලා පිඬු කරන ගතිය. දැන් සිමෙන්ති ටිකකට වතුර දැම්මහම පිඬුවක් හැදෙන්නේ. ඒක ගොඩක් හැදෙන්නේ. අන්න ඒ ගතිය. ඊළඟට වැగిරෙන ගතිය, ගලන ගතිය. ඒක ඔන්න මේ ආපෝ ධාතුට අයිති. ඉතින් අපි විපස්සනාවට හැරෙද්දී රූප කර්මස්ථානයක් කරහා විපස්සනාවට හැරෙද්දී මෙන්න මේ ලක්ෂණ ටික හොයා ගන්නවා. ඒව හොයා ගන්න එක හොයා ගන්න එක අපි සක්මනේදී කරනවා. මෑනියෝ ටිකක් ඒව හොයන්න බලන්න සක්මනේදී. සක්මන කරනවා. ඒ කරනකොට මොනවාද මේ දැනෙන්නේ? මොනවාද මගේ පාදයට හසු වෙන්නේ කියලා මේ ලක්ෂණ ටික පොඩ්ඩක් මතු කරගන්න බලන්න. එතකොට සමහරවිට අර ඔය දැනට එන ප්‍රශ්න නැති වෙලා යන්නත් ඉඩ තියෙනවා. මොකද අපි සතියේ මුල් තැන දෙනවනේ. දැන් දැනටත් සත්මනේදිත් මෑණියන්ගේ මේ සමාධිය ඉස්සරහට එන ගතියක් තියෙනවා. එතකොට ආයේ හිතට යන්න අමාරුයි ඩොක් වෙනවා වගේ වෙනවා. මොකද සමාධි වෙනවනේ හිත. සක්මනේත් පොඩි වෙලාවෙන් හිත සමාධි වෙනවා. සමාධිය නෙමෙයි දැන් යන්න ඕනේ ගන්න ඕනේ ඉස්සරහට සතියයි ගන්න ඕනේ ඉස්සරහට. ප්‍රඥාවයි ඉස්සරහට ගන්න ඕනේ. ඒ නිසා යනකොට බලන්න මේ අර ලක්ෂණ මොනවාද හඳුනා ගන්න පුළුවන්. මේ තද ගතියක් දැනෙනවා, සිසිල් ගතියක් දැනෙනවා. ඒව හොඳින් දැනගනිමින් යන්න. තව මොනවාද මේකේ හොඳට තියෙන්නේ? අලුතෙන් මොනවාද මට ඉගෙන ගන්න පුළුවන්, දැනගන්න පුළුවන් කියලා සොයනාසුලුව යන්න. ඊළඟට ඉඳගෙනත් ආනාපාන සතිය ඕන විනාඩි 5ක් විතර වඩලා, ඒ කියන්නේ නිසන් ආසිකාග්‍රේ හිත තියාගෙන ඉන්නවා, හුස්ම රැල්ලක් ගන්න චුට්ටක් බලනවා. එහෙනම් මේ වදින තැන් තියෙන්නේ කයේ. ඒ වදින තැන් වලට හිත යොදන්න. දැන් මේ අපි තුමු අත් දෙක තියෙනවා මෙහෙම. මේ තියෙනකොට දැන් මේ එක අතක උණුසුම අනිත් අතට දැනෙනවනේ. එතන උණුසුමක් තේනවනේ. අන්නේ උණුසුම් ස්වභාවයේ හිත තියන්න. තිබ්බහම සමානලට හිත පරණ පුරුද්දට මෙතෙන්ට යාවි. නාසිකාග්‍රයට යාවි. එතෙන්ට ගෙනියන්න එපා දැන්. උත්සාහයෙන් මෙතෙන්ටම ගන්න. එතකොට මේ සමාධිමත් හිත අතේ හැදෙනවා. කියන එක තේරෙනවද? නාසිකාග්‍රයේ නෙමෙයි හිත දැන් එකඟ වෙන්නේ මේ අත් දෙක අතර. අත් දෙක අතර හිත එකඟ වෙනවා. අත් දෙක අතර හිත සමාධිමත් වෙනවා. අන්න එතන තියාගෙන බලන්න මේ උණුසුමක් කියන්නේ මොකද්ද කියලා හොඳට සියුම්ම බලන්න. ඉතින් මුලදී ටිකක් ඒ තරම්ම තේරෙන එකක් නෑ ක්‍රමේ. හැබැයි පොඩ්ඩක් නැවත නැවත උත්සාහත් වෙන්න. උත්සාහත් වෙනකොට මේ දේ කරන්න පුළුවන්. මීට කලින් දැන් හිතේ සාමාන්‍යයෙන් එදිනදා කටයුතු වලදී හිතේ ස්වභාවය කොහොමද? හිතට සිතුවිලි හුඟා බහුල වෙනවද? නෑ මං යමක් කරනකොට ඒ අවධානයෙන් ඉන්නවා. හා ඊළඟට හිත දිහා බලලා එහෙම තියනවද? ඒ කියන්නේ චිත්තානුපසනාව පැත්තකට එහෙම ගිහිල්ලා තියෙනවද? එහෙම ගිහිල්ලා නැහැ. හරි කමන්න එහෙනම් මේ පැත්තෙන් ටිකක් කළා සතිය ටිකක් ඉස්සරහට අරගෙන හිත දිහා බලන්න ගමු. මොකද අවුරුදු ගාණක් කොච්චර අවුරුදු ගාණක් භවනා කරනවා නම් හිතේ හුඟාක් සිතුවිලි එන්නේ නැතුව ඇති. හිතේ හුඟා සිතුවිලි එනවද? තාම. නෑ නෑ සන්නසෙන්. හිත නිකන් මොන වගේද තියෙන්නේ? හිත මේ හරිම සංසුන් ඕන්ලාක මට සමාධිය ගන්න පුළුවන්. ඔව් නෑ සමාධිය ගැනීමම නෙමෙයි මුල් වෙන්නේ. ඊට දැන් හිත දිහා ඕනම් පොඩ්ඩක් අනිත් කටයුතු කරන අතරදී බලන්න හිත නිදහස්ව තියාගෙන බොහොම කෙලෙසුන්ගෙන් තොරව තියාගෙන ඉන්න පුළුවන්ද කියලාත් බලන්න. එහෙන් බලලා තියෙනවද? එහෙන් බලලා නෑ. ඒකත් බලන්න. පොඩ්ඩක් දැන් ඇතුළට හැරිලා බලන්න. දැන් ඒ කියන්නේ අපිම බලන්න ඕනේ අපේ හිතේ தත්ත්වය මොකද්ද කියලා. නැත්නම් වෙන කෙනෙක් ඇවිල්ලා පෙන්ලා දෙන්නේ නැහනේ. අපිම බලන්න ඕනේ ආපස්සට හැරිලා දැන් හිතේ தත්ත්වය මොකද්ද? දැන් හිත රාගෙන් බරිත වෙලාද, ද්වේෂයෙන් බරිත වෙලාද, හිත කොහේ හරි පැටලිලාද කියලා අපිම බලන්න ඕනේ. එහෙනම් පොඩ්ඩක් ඒ වගේ හිත දිහත් හැරිලා බලන්න. සමහරවිට හිත පැත්තෙන් බලලා චිත්තානුපසනාව කරහත් යන්න අවස්ථාවක් තියෙනවා. උච්චර කාලයක් කරලා තියෙන නිසා. අපි නොදැනුවත්ව අපි තුළ මේ හැකියාවන් වැඩෙනවා. ඉතින් අපි කවත් කෙනෙක් එක්ක සාකච්ඡා කරාම තමයි තේරුම් ගන්න ආ මේ මේ මේ හැකියාවන් එයාගව තියෙනවා කියලා. ඒ නිසා ඔය ටික කරලා බලමු. හොඳයි. හොඳයි. පස්වෙනි ප්‍රශ්නය. පින්වත් ස්වාමින් වහන්සේ මා මූලික කමඨහන ලෙස කායානුපස්සනාව වඩන යෝගියෙක් වී පර්යංක භාවනාව පර්යංකෙහි වාඩි වී දෑත් ස්පර්ශවන ස්ථානයේ සිත පවත්වන විට වම් අත්ලෙහි අල්ල කොටස සහ දකුණු අත්ෙහි අල්ල පිටිපසු කොටස ස්පර්ශවන ස්ථානයේ දෑත උණුසුම් සහගත තත්වයක් ඇතිවේ. එම උණුසුම් සහගත බව විටක අඩු වැඩි වෙමින් වෙනස් වේ. මෙම తත්වය බොහෝ විට පරයන්කේ පුරාම අත්විඳිමි. මෙසේ භාවනාවේ නිරත වන විට නිතර නිතර විවිධාකාර සිතුවිලි චිත්ත රූප ඇති වෙමින් ඊතා ඉක්මනින් නැති වී යයි. මූලික කමඨහණෙන් චිත්ත රූප වලට හිතෙහි මාරුවන අවස්ථාව එතරම් පැහැදිලි නැතත් චිත්ත රූපවල සිට මූලික කමඨහනට සිතෙහි පැමිණීම ඊතා පැහැදිලිව අත්දැකෙමි. සිතුවිලි හා චිත්ත රූපවල ශීඝ්‍රතාවය නිසාම විටක තීන මිද්දේ උද්දච්ච කුක්කුච්ච සහ විචිකිච්ඡා ධර්මතාවන් අත්විඳින්නට ලැබීම නිසා ඒ පිළිබඳවත් යම් අවබෝධයක් ලැබේ. තවද භාවනා කාලය තුලදී සුළු වේදනාවන් කම්පන සහ චංචලද සුළු වශයෙන් අත්විඳිනු ලැබේ. මා වෙත කරුණාවෙන් භාවනාවේ ඉදිරියට උපදෙස් ලබා දෙනමින් කාරුණිකව ඉල්ලා සිටිමි. හොඳයි. දැන් අත් දෙකේ යට ඒ මේ ස්පර්ශ වෙන තැන තියෙන උණුසුම බලාගෙන ඉන්නවා. ටිකක් ඒක නොදැනී යන වෙලාවට තව ටිකක් හිත මේ යොමු කරන්න කයේ අනිත් තැන් වලට. ඒ කියන්නේ අපිට තාම අර එක අරමුණකම සම්පූර්ණ ගෙවි යාම බලන්න තාම හිත සූදානම් නැති නිසා පොඩ්ඩක් මේ කායික වශයෙන් දැනෙන අනිත් අරමුණු වලටත් දාන්න. දැන් අපි හිතමු මෙතනත් බලන්න පුළුවන්. ඒක ටිකක් නොදෙනී යනකොට බලන්න ඔන්න පාද දෙකක් ස්පර්ශලා තියෙනවා. එතනක් තියෙන ඔන්න තද ගතියක්. එතන එතනක් තියෙන උණුසුමක්. ඒක බලන්න උත්සාහත් වෙන්න. ඊළඟට අපි හිතමු වාඩ්ලා ඉන්න කොට්ටෙත් එක්ක අපි ඇති කරන පීඩනයක් තියෙනවා, තෙරපුමක් තියෙනවා. අන්න එතෙන්ටත් හොඳට හිත යොමු කරලා ඒකත් බලන්න. ඊළඟට ඕන්නම් කයේ බරගතිය. මේ උඩුකය ඔන්න යටිකයට යම් බරක් ඇති කරනවා. ඒ බර තේරුම් ගන්න. ඒකත් බලන්න. ඊළඟට ඕනනම් පිම්බීමක් හැකිලීමක් සමහරට දැනෙන්න පුළුවන්. කය මේ යටි කොටසට උදර ප්‍රදේශයට අපි අවධානය යොමු කරගෙන ඉන්නකොට මේ උදරයේ පිම්බීම හැකිලීම දැනෙන්න පුළුවන්. ඒකත් බලන්න. අන්න වගේ පොඩ්ඩක් මේ කය තුල දැනෙන ඕනම දෙයක් අතර මේ මට්ටමද වළංගුයි. ඒ කියන්නේ මුලදී තමයි අපි ආනාපාන සතිය පිම්බීම හැකිලීම කියලා අරගෙන මූල කර්මස්ථානය මුල් කරගෙන ඉසලා හිතේ සමාධිමත් බවක් හදාගන්නේ. ඊට පස්සේ හදාගත්ත සමාධිය පාවිච්චි කළා අපිට මේ කය හොඳින් නිරීක්ෂණය කරන්න පුළුවන්. එතකොට මේ කයේ ඕනම තැනක මොකක්ම හෝ සංවේදනාවක් තේරෙනවා නම් වේදනා ස්වરૂපයෙන් හට ගන්න පුළුවන්. නැත්නම් අපි බලන්නේ මේ ධාතු මනසිකාරයක මුහුණුවරින් නම් ධාතු ලක්ෂණ වශයෙන් වැටහෙන්න පුළුවන්. මේ ඕනම විදිහකට බලන්න කිසි වැරද්දක් නැහැ. ඒ පොඩ්ඩක් ඒ දැනෙන දැනෙන ලක්ෂණ වල හිත පිහිටවමින් ඒ ඒ තැනට පොඩ්ඩක් හිත මාරු කරමින් යන්න. ඒතොර නිදිමත ගතියත් එන එකක් නැහැ. තීන මිද්දය මේ උද්දච්ච කුච්චේ නීවරණ ටිකත් එන එකක් නැහැ. මොකද දැන් හිතට වැඩක් දීලා තියෙනවා. ඒ වැඩේ දැන් එයා සෙවිල්ලෙන් කරන්න ඕනේ. දැන් මේවා බලනකොටත් පොඩ්ඩක් මතක තියාගන්න. නිකාන් ඔහේ හිත තියන් ඉඳලත් වැඩක් නැහැ. පොඩ්ඩක් හොයන්න ඕනේ. මොකද්ද ඇත්තටම මෙතන වෙන්නේ? මේ මෙහෙම දෙයක් වෙනවයි කියනවා මොකද්ද ඒක වෙන්නේ? මටත් බැරිද මේක දැනගන්න කියලා පොඩි කුතුහලයක් මිශ්‍රව බලන්න. නැත්තම් අපි ලෝකයෙන් නිකන් ඔහේ ආවට ගියාට බලන් හිටියට මේකෙන් සිද්ධ වෙන දෙයක් වැටහෙන්නේ නැහැ. අපිට නිින්ද යන එකයි වෙන්නේ. ඒ නිසා පුළුවන් නම් සොයනාසුලුව විමසිල්ලෙන් මේ දෙහා බලන්න. එතකොට අන්න ධම්මවිචයක් එහෙම වැඩෙනවා. හොඳයි. ඒක ප්‍රශ්නෙම සක්මන් භාවනාවම පළමුව සාමාන්‍ය ලෙස ගමන් කර සක්මන ඉදිරියේ නැවතී සිට සක්මන ආරම්භ කරමි. දෙපා වල සිත පවත්වා ගනිමින් රළු සියුම් බව සහ උණුසුම් සිසිල් ගති අත්විඳිමි. පර්යංකයේ සේම සක්මනේදීද විවිධ චිත්ත රූප සහ සිතුවිලි ඇති වී නැති වී යයි. සමහර විටක අතෙහි අල්ල ප්‍රදේශයේ උණුසුම් ගතියක් සුළු වේලාවක් පැවතී නැති වී යයි. භාවනාවේ ඉදිරියට උපදේශ පතන අතර වහන්සේට ඉතා ඉක්මනින්ම චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිර්වාණ සෝය අත්විඳීමට ශක්තිය ධෛර්යය ලැබේවයි ප්‍රාර්ථනා කරනවා. සක්මනේ මුල කොටස පොඩ්ඩක් පළමුව සාමාන්‍ය ලෙස ගමන් කර සක්මන ඉදිරියේ නැවතී සිට සක්මන ආරම්භ කරමි. දෙපා වල සිත පවත්වා ගනිමින් රලු සියුම් කම් සහ උණුසුම් සිසිල් ගති අත්විඳිමි. ඔත් සක්මන කෙල්ල තියෙන හොඳයි. සක්මනේ ඔය විදිහට යන්න අර කලින් කිව්වා වගේ ඕන්නම් තව ටිකක් විස්තර බලන්න ගන්න. කියන්නේ දැන් මං දන්නේ මෙනෙහි කිරීමක් කරනවා කියලා තියනවද ඔබ? මෙනෙහි කිරීමක් කරන්නේ නැහැ නේ. චිත්ත රූප චිත්ත රූප ගැන වැඩි ප්‍රශ්නයක් කරගන්න එපා. චිත්ත රූප ටික ඔහෙ මැගහැරලා යාවි. කියන්නේ අපේ අවධානය ටික ටික මේ කයට යොමු වෙනවත් එක්ක මේ පාදයේ දැනෙන දේවල් වලට හිත අපේ පූර්ණ අවධානය යොමු වෙනවත් එක්ක චිත්ත රූප මැකිලා යනවා. ඒකට එහෙම මැකිලා යන්න ඉඩ දෙන්න. චිත්ත රූපත් එක්ක යන්න එපා. දැන් කරලා තියෙන විදිහ හොඳයි. චිත්‍ර රූපර කියන එක චිත්ත රූප වශයෙන් හඳුනා ගන්න. හුදු සංඥා පමණක් බව තේරුම් ගන්න ඒවට යන්න ඉඩ හරින්න මූලිකත්වය දෙන්න වැඩි අවධානයක් දෙන්න පාදයේ දැන්න දෙන්න. ඊළඟ ප්‍රශ්නේ ගරුතර ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී පියවර දෙක තුනකට වරක් සිතුවිලි වෙනත් මගක යෑම වැළැක්වීම වැළැක්වීමට පියවර වේගවත් කිරීම සුදුසුද? පර්යංක භාවනාවේදී පොඩකින් ඈ කියලෙමුකෝ. පියවර බලන්න පොඩ්ඩක් ඉතින් කරාට කරන් වරද්දක් නැහැ. තමන්ට තේරෙනවා නම් පොඩ්ඩක් පියවර වේගවත් කිරීම තුලින් මේක අඩු වෙනවා කියලා කරන්න. හැබැයි ඕකට ඕනනම් තව වෙන උපක්‍රම පාවිච්චි කරපුවාද අපි වම දකුණ කියලා යනකොට මේ දෙක අතර ලොකු හිඩසක් තියෙනවා. ඒ හිඩස තියෙන අතරේ ඒ හිඩස අතරෙත් සිතුවිලි එන්න පුළුවන්. හිත පිට යන්න පුළුවන්. සම මේක තව කැලි දෙකකට කඩලා දෙන්න පුළුවන්. වම කියනවා වෙනුවට ඔසවනවා, තබනවා කියලා දාන්න. එතකොට එසවීමේ ක්‍රියාවලියත් බලන්න ඕනේ, තැබීමේ ක්‍රියාවලියත් බලන්න ඕනේ. එසවීමේ ක්‍රියාවලියද ඔසවනවා කියලා කියන්නත් ඕනේ. තැබීමේ ක්‍රියාවලිය සබනවා කියලා කියන්නත් ඕනේ. ඒ නිසා හිතට ටිකක් ඌවමනාවෙන් මේ දිහා බලන්න වෙනවා. මොකද එයාට ටිකක් වැඩක් පැවරලා තියෙන්නේ. ඒ නිසා ඒ හරහා පොඩ්ඩක් හිත පිට යන ගතිය අඩු වෙනවා. නැත්තම් මේක තුනකට කඩලා දෙන්න පුළුවන්. ඔසවනවා, ගෙනියනවා, තබනවා කියලා. ඒකට එසවීමේ ක්‍රියාවලියත් බලන්න වෙනවා. ගෙනියාමේ ක්‍රියාවලියත් බලන්න වෙනවා. තබන ක්‍රියාවලියත් බලන්න වෙනවා. එතකොට අන්න හිත තවත් ටිකක් මේකේ මේ සම්බන්ධ වීමක් තියෙනවා. ඒ නිසා අර අපිට මුලින්ම එක පාටම සරල කමටහනක් ආවහම හිතට තාම ඒක දරා ගන්න අමාරුයි හිත එහෙනම් පිට ගිහිලා කෑ ගහන්න ගන්නවා. ඒ නිසා මේ උපක්‍රමෙත් පාවිච්චි කරන්න හුඟක් නිදිබර වෙනවා නම් නැත්නම් මේකත් හරියන්නේ නැත්නම් අර දැන් තමන් කරලා තියෙන චුට්ටක් සක්මන වේගවත් කිරීම හරහා ඒ නිදිමත ගතිය හිත පිට යන ගතිය අඩු වෙලා ගන්නට ඒ ඒ පාදයේ ඉක්මනට ඉක්මනට දැනෙන පාදයේ ස්පර්ශයත් එක්ක ඉන්න පුළුවන් නම් ඒකත් මුලින් කළා හිත ඔය වගේ ටිකක් සමනලයටපත් වුණාට පස්සේ සතිය පිහිටියට පස්සේ සාමාන්‍ය වේගයට එන්න. يعني අතම සාමාන්‍ය වේගය Tamanට පුරුදු වේගයට එන එක තමයි ඊටාම සුදුසු. ඒක තමයි වෙහෙසෙන් වෙහෙස වෙහෙස කර නැත්තේ. එතෙන්ට ඉතින් ඉක්මනට එන්නයි තියෙන්නේ. එතෙන්ට ඇවිල්ලා දිගට කරන්නයි තියෙන්නේ. පර්යංක භාවනාවේදී දෙයත් එක පිට එක නොතබා දනිස් මත රැඳවීම සුදුසුද? පාරහන් තුල තියෙනවා එක පිට එක තැබූ විට සිරුරේ වෙවුලීමක් ඇති වේ. ආනාපාන සතිය වැඩිීමේදී දම්පාට ආලෝක පිණ්ඩයක් පෙනෙන අතර එය ගැන සිතන විට වර්ණයන් වෙනස් වෙමින් පෙනේ. එය වළක්වා ගන්නේ කෙසේද? අත තියාගන්න එකේ වැරද්දක් නැහැ. ඉතින් මේ දෙපැත්තට තියාගෙන ඉඳද්දී අර සාමාන්‍යයෙන් දෙපැත්තට තියන්න එපා කියන්නේ අත් දෙක වනන්න ගත්තොත් දෙපැත්තට වෙනෙන්න ගත්තොත් ඉතින් ඒක පොඩ්ඩක් මුලින් බාධාවක් වෙන්න පුළුවන්. හැබැයි ඉතින් ඔයත් පස්සේ එච්චර ගාණක් නැහැ. සිහිය දියුණු දියුණු කරගත්තට පස්සේ ඒක එච්චර ප්‍රශ්නයක් නැහැ. නමුත් ආරම්භක අවධියේදී අත් දෙක වනවනා යන එක ඒතරම් සුදුසු නෑ. එහෙනම් තමයි ඉස්සරහින් හව පිටිපසින් තියාගන්න තියෙන්නේ. තියාගන්න කියලා සාමාන්‍යයෙන් කියන්නේ. නමුත් Tamante එක කරදරයක් නම් ඒ වෙනුවට අත් දෙක දෙපැත්තේ තියාගෙන යාම තුළින් හිතේ එකඟතාවය වර්ධනය වෙන එකේ මොකද මේ මේකට බාධාවක් වෙන්නේ නැත්නම් ඒ විදිහට කරන්න. ඒකේ ප්‍රශ්නයක් නෑ. ඊළඟට ආනාපාන සතිය වඩනකොට ආලෝක සංඥාවන් එන්න පුළුවන්. ඒක ස්වාභාවිකයි. ඒක පාරටම මේ ඒක දිහා බලන්න යන්නේ නැතුව අපට ආනාපාන සතියත් එක්කම යන්න. එතකොට අර එන ආලෝකය තව තව තහවුරු වෙනවා. එන යන ගතිය අඩු වෙලා එයා එන්න පටන් ගන්නවා. ඉඳලත් ඔය දැනට පෙන්ලා තියෙන දම්පාට ආලෝකයක් ඔක සමහරලාට ඊට වඩා මේ වර්ධනය වෙමින් දීප්තිමත් වෙමින් ටික සුදු පාටට වගේ හැරෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒ කටයුත්තට වෙන්න ඉඩ හරින්න අපිට තියෙන්නේ පුළුවන් තරම් තවදුරටත් ආස්වාස් ප්‍රස්වාසයේම ඉන්නයි තියෙන්නේ. ඒතකොට ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි මේ ආලෝක ස්වභාවයක් නිමිත්තක් පහළ වෙලා තියෙන්නේ. ඒකේ වැරද්දක් නැහැ. හිත මේ එකඟ වෙන බවට හිතේ සමාධියක් හැදෙන බවට තමයි ලක්ෂණයක් ඔය පහළ වෙලා තියෙන්නේ. හින්දා දෙකට කරගෙන යන්න. දෙයත් එක පිට එක තියෙන එක තියෙන්නේ පරයන්ක භාවනාවේ. පරයන්ක භාවනාවේ කෑල්ල තමයි තියෙන්නේ. පරයන්ක භාවනාවදිත් ඒක يعني ගැටලුවක් නම් මේ පහසුවෙන් තියාගන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. මේ ධනේස් දෙක මත තියාගන්න පුළුවන් නැත්නම් එකට ගෑවෙන්නේ නැතුව තියාගන්නත් පුළුවන්. ඒක එච්චර ගැටලුවක් කරගන්න එපා. හත්වන ප්‍රශ්නය. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව කරන විට ඒ අතරතුර වේදනානුපස්සනා භාවනාව කිරීමට නුසුදුසුද? තවද ආනාපාන සති භාවනාවේදී අරමුණ පිට යන බැවින් ඒ අතරතුර සබ්බකාය ලෙස යම් වාක්‍යයක් මෙනෙහි කිරීමෙන් නැවත භාවනා කමටහනට සිත ගෙනීම නොකළ යුක්තක්ද? අපි බලමු. ඒතර ආනාපාන සතිය වේදනානුපස්සනාවට යොමු කරන ගතියක් තියෙනවා. يعني ආනාපාන සතිය හරහා අපිට කායानुපසනාව වඩා ගන්නත් පුළුවන්, වේදනානුපසනාව වඩා ගන්නත් පුළුවන්, චිත්තානුපසනාව වඩා ගන්නත් පුළුවන්, ධම්මානුපසනාව වඩා ගන්නත් පුළුවන්. ගිහිල්ලා බලන්න ආනාපාන සති සූත්‍රයේ තියෙනවා මජ්ක්‍ධිම නිකායේ. ඒ ඒ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ විස්තර කරන මෙන්න මේ එකම ආනාපාන සතිය හරහා මේ සතර සතිපට්ඨාන ධර්මයන්ම ප්‍රකට කරන අවස්ථාව තියෙනවා. ඉතින් අත්‍තරම ආනාපාන සතිය හරිම ප්‍රබල කර්මස්ථානයක්. ඒකෙන් අපිට පුළුවන් ඕනනම් සතර කමටහන්ම වඩන්න. මේ මේ සතර මේ සතිපට්ඨානෙම වඩන්න. එතනිනුත් නතර නොවි බුදුරජාන් වහන්සේ කරන සතර සතිපට්ඨානයන් හොඳින් ප්‍රගුණ කරාම සප්ත බොජ්ජංග ධර්මයන් දිනු කරගන්නත් පුළුවන්. සප්ත බොජ්ජංග ධර්මයන් හොඳින් දිනු කරගත්තාම විඥා විමුක්ති කියන ප්‍රඥාවත් අවබෝධයත් ඒ වඩා ගන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා ආනාපාන සතිය හරහා වේදනානුපසනාව කරන එක තරම් ප්‍රශ්නයක් නැහැ. ආනාපාන සතිය අපි හිතමු ඒකෙන් හිතේ සමාධිමත් භාවයක් හැදෙනවා, හිත එකඟ වෙනවා. ඊට පස්සේ Tamanට තේරෙනවා නම් බුදුන් වහන්සේ විස්තර කරන විදිහට ආනාපාන සති සූත්‍රයේ තියෙන විදිහ මම චුට්ටක් මතක් කරලා දෙන්නම්. ඒකෙදි බුදුහාඳුර කියන ඔන්න දැන් හිත සම්පත් වුණා. කායනුපසනා මට්ටමේදී හිත හොඳට තැම්පත් වුණා. ඊට පස්සේ ඒ තැන්පත් වෙලා වෙලා ඉන්න ස්වභාවයේ පසම්භයං කාය සංකාරං අසදිසාමිති සික්ඛති කියලා බුදුහාඳුරෝ කියනවා. දැන් මේ හොඳට හිත තැන්පත් වෙලා ඉන්නවා. ඉන්නකොට ඔන්න Tamante පොඩ්ඩක් වෙලා ඉන්නකොට සමහරවල් ඇඟ කිලිපොලා යනවා වගේ දැනෙන්න පුළුවන්. ඇඟ නැත්තම් මේ පා වෙනවා වගේ දැනෙන්න පුළුවන්. නැත්නම් අපි හිතමු ඇඟට නිකන් රැල්ලක් ඇවිල්ලා යනවා වගේ දැනෙන්න පුළුවන්. දැන් මුළු ඇඟම වතුරේ එබිලා එබෙනවා වගේ හරීම සිසිල්ව එහෙම දෙයක් දැනෙන්න පුළුවන්. මේ ඔක්කොම නිකන් බුදුරජාන් වහන්සේ කියනවා මේ ප්‍රීතියේ විවිධ ස්වභාව. මේ තමයි මේ ප්‍රීතිය නිරූපණය වෙන ආකාරය. මේක බුදුරජාන් වහන්සේ කරන මේක තමයි සැප වේදනාවක් කියන්නේ. මේ සැප වේදනාවේ විවිධ ස්වરૂපයන් තමයි මේ පෙන්ලා දීලා තියෙන්නේ. ඉතින් අපි මේක අල්ල බදා ගන්න නැතුව මේකට තණ්හාවක් ඇති කර ගන්න නැතුව බුදුරජාණන් වහන්සේ කියනවා මේක හුදු සැප වේදනාවක් පමණයි. මේක ආවා ගියා. අර රැල්ලක් වගේ ආවා ඒක ගියා. නැත්තම් පා වෙනවා වගේ දනුන ඒක අවසන් වුණා. නැත්තම් ඒක කිරිපොලා ගියා ඊළඟට ඒක අවසන් වුණා. අන්න මේකේ තියෙන අනිත්‍ය ස්වභාවය දකින්න. මේක මේ වේදනාවක් හතර ගන්නවා. ඒක නැතිලා යනවා. නිරුද්ධ වෙලා යනවා. ඊළඟට මේ එකක්වත් මම මගේ කරගන්න අවශ්‍ය නැහැ. මේ වේදනා ස්වરૂප ටික කයේ ඇති වෙනවා. තමන් බාහිර ඉඳගෙන නැත්නම් පැත්තකට වෙලා ඒකෙන් අයින් වෙලා මේ වේදනාව නිරීක්ෂණය කරනවා. කය බොහොම සැහැල් වෙනවා. ඔන්න ආයෙත් තැම්පත් වෙනවා. නැත්නම් කයේ කිඩිපොලා යනවා ආයෙත් තැම්පත් වෙනවා. රැල්ලක් එනවා ආයෙත් යනවා. අන්න ඒ එන යන ස්වභාවය දිහා මේ වේදනාවේ තියෙන අනිත්‍ය ස්වභාවය දිහා වෙනස් වෙන ස්වභාවය නිසා දැනගනිමින් ඉන්න අනුබුදුරයන් වහන්සේ කියනවා මෙන්න මේක වේදනාවට පසනාවට අයිති ඉතින් ඊළඟට කායික වශයෙන් සුවයක් දැනෙනවා. බොහෝම තෘප්තිමත් භාවයක් දැනෙනවා. අන්න ඒකත් සැප වේදනාවේ ස්වභාවයක්. බුදුරජාන් වහන්සේ කියනවා අන්න ඒකත් වේදනාවට අයිති. ඉතින් මේ විදිහට බුදුරජාන් වහන්සේ මේ ආනාපාන සතියෙම්ම ගිහිල්ලා කොහොමද වේදනානුපසනාව වඩන්නේ කියන එක විස්තර කරලා තියෙනවා. ඊට අමතරව කායික වශයෙන් යම් යම් වේදනාවන්, ඒ කියන්නේ දුක් වේදනාවන් දැනෙන්නත් පුළුවන්. ආනාපාන සතියෙම්ම ගියා, හිත එකඟ වුණා. දැන් ඔන්න අපිටම දනහිසේ වේදනාවක් හට අරගෙන තියෙනවා. දැන් ආනාපාන සතිය වඩන එක නවත්තලා ඒ වෙනුවට දැන් මේ වේදනාව අරමුණු කරගන්න වේදනාවේ ස්වභාවය බලන්න පුළුවන් දැන්. දැන් අපි ඉන්නේ වේදනාවට පස්සනාවේ. අපි තුම මේක බලන්න ගිහිල්ලා හිත විසිරෙනවා. හිත ආයෙත් මේ දුවලා මේ අතීතයට අනාගතයට යනවා. එහෙමනම් ආයෙත් ආනාපාන සතියට යන්න. කියලා ආයෙත් හිත හදා ගන්න. ආයෙත් හිතේ සමාධිය දිනු කරගන්න. ආයෙත් මේ මතුවෙලා මතුවෙන මතු වෙනවා නම් යම් වේදනාවක් ඒක බලන්න එන්න. ඒ නිසා මේ දෙක හොඳට සමගාමීව අරන් යනවා නම් දෙකම වැඩෙනවා. ආනාපාන සතියෙන් වමනා කරන ඒ හිතේ සමාධිමත් භාවය, සතිමත් භාවය හදලා දෙනවා. ඊළඟට අපි වේදනානුපස්සනාවෙන් හොඳට සම්පජඤ්ඤය ප්‍රඥාව දිනු කරගන්නවා. අටවෙනි ප්‍රශ්නය. තෙරුවන් සරණයි ගරුතර ස්වාමින් වහන්සේ. ආනාපාන සති භාවනාව විදර්ශනාවට නගන ආකාරය අනුකම්පාවෙන් පැහැදිලි කර දෙන මැනවි. තෙරුවන් සරණයි. ඒක ඉතින් ටිකක් දීර්ඝ මේ කටයුත්තක්. දැන් මම එක කොටසක් තමයි විස්තර කරේ. වේදනාවන පසනාවට නංවන ආකාරය. ඊට පස්සේ ඇත්තම තියෙනවා මේක චිත්තානුපසනාව නංවන ආකාරය. ඒ කියන්නේ මේ වේදනානුපසනාව මේ විදිහටම කරගෙන යනවා නම් එතන තියෙන විපස්සනාවක් තමයි. ඊළඟට චිත්තානුපසනාව මට්ටමකදී බුදුරජාණන් වහන්සේ කියන ඕන චිත්තපටි සංවේදී අසසිසාමිති සික්කති. එතන හිත දිහා බලන්න ගන්නවා. සැහැල්ලුවෙන් හිත දිහා බලනකොට ඔන්න සිතුවිලි එනවා යනවා. රාගය ඇති වෙනව නැති වෙනවා, දේශය ඇති වෙනව නැති වෙනවා. ටිකක් බොහොම මධ්‍යස්ථව සිතුවිලිට පොඩ්ඩක් එන්න ඉඩ හැරලා තමයි බලන්නේ. හැබැයි මේ වෙනකොට බුදුහාඳුර කියනවා අපිට හොඳට තහවුරු වෙච්ච සතියක් තියෙන්න ඕනේ. එකපාරට දිහා බලන්න ගිහිල්ලා වැඩක් නැහැ. ඒකට අපිට හිතේ එන සිතුවිලි වලට අහු වෙනවා. ඒ නිසා බුදුහාමුදුර කියන්නේ ඔන්න කායानुපසනාවේ වේදනානුපසනාවේ යෙදিলা සතිය දියුණු කරගෙන ඊට පස්සේ තමයි ආනාපාන මේ හිත දිහා බලන්න කියන්නේ. චිත්තානුපසනාවට යන්න කියන්නේ. ඉතින් මේ විදිහට හිත දිහා බලද්දි මේ දේවල් වලට වෙන්න ඉඩ හැරලා ඒකට සම්බන්ධ නොවි මේ දිහා බලනවා නම් අන්න අපිට ඒකෙන් සිතානුපසනාවක දෙන්න පුළුවන් හිතේ මේ එන යන ස්වභාවය සිතුවිලි වල ඇතිවීම නැතිවීම ස්වභාවය උපාද වය කියන ස්වභාවය දැක ගන්න අවස්ථාව තියෙනවා. එතනින් යන්නේ ඊළඟට විපස්සනාවකට. අපිට මේකේ විවිධ ස්වභාවයන් පෙන්ලා දෙනවා. අනිච්චානුපස්සී අසදි සාමිත සික්කති කියලා. දැන් මේවල් එනවා යනවා. එනවා යනවා. ඉතින් මෙතන තියෙන අනිත්‍ය ස්වභාවය. අපිට මේ ස්වභාවය දකින්න දකින්න හිතේ ඇති වෙන විරාගයක්. මේකට ඇලෙන ගතියක් නෙමෙයි. මේ කොහේ වෙන්නේ දැහැරලා තමුන් අයින් වෙන ගතියක්. අන විරාගානුපස්සී. ඊළඟට නිරෝධානුපස්සී. දැන් මේවා එනවා යනවා. මේක යන ස්වභාවය විතරක් දකිනවා. නිරුද්ධ වෙන ස්වභාවය දකිනවා. අන නිරෝධානුපස්සී. පටිනිස්සග්ගානුපස්සී කියලා අන්න තවත් වෙනවා. මේ මේක දිහා දැන් අතහරින ස්වභාවයෙන් බලන්න. අල්ලන ගතියකින් නෙමෙයි අතහරින ගතියකින් බලන්න. ඉතින් ඔය විදිහට බුදුරජාණන් වහන්සේ ආනාපාන සතිය විපස්සනාවට නැංවීම ගැන කියලා දීලා තියෙනවා. ඉතින් ඇත්තටම පහුගිය මේ භාවනා වැඩසටහනක් කළා ආනාපාන සති සූත්‍රය මුල් කරගෙන ඔය මෙල්බන් නුවරදී ඉතින් පුළුවන් නම් ඒකත් මේ ශහන් මාත්‍යාගෙන් ඉල්ලගෙන බලන්න, ඉල්ලගෙන අහන්න. ඒකෙදිත් ආනාපාන සති සූත්‍රය තමයි විස්තර කරේ. ඊට අමතරව මෙහෙදිත් නිස්සරණවණේදිත් ආනාපාන සති සූත්‍රය මුල් කරගෙන මේ මාසික වැඩසටහනක් කරලා තිනවා. මම හිතන්නේ මාස 9ක් විතර කෙරුණා. ඕනනම් ඒකත් අහන්න මේ දෙකේම ඇත්තම මේ මෑතකදී කරච්ච එක ඊට වඩා හොඳයි. ඒ නිසා ඒකත් අහන්න ඒක ඇත්තම සෑහෙන ගැඹුරකින් ආනාපාන සතිය හරහා මේ විපස්සනා වැඩිම ගැන විස්තර වෙනවා. නමවන ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්ස රාත්‍රී නිින්දට යන විට ඇඳේ හාන්සි වී බුදුගුණ සිහි කර ඊට පසු හුස්ම රැල්ල වැටෙන හැටි මෙනෙහි කළොත් ආනාපාන සති භාවනාවට අයත් වේද ඍජුවම ඉඳ ගැනීම අත්‍යවශ්‍යද බුදු සරණයි. මුලදී තමයි මේ ඍජුවම ඉඳ ගැනීම අවශ්‍ය වෙන්නේ. මොකද අපිට ආධුනික මට්ටමේදී නිදාගෙන කරන්න ගියාම නිින්ද යන එකයි වෙන්නේ. ආනාපාන සතිය කෙසේදත් අපි නිදා ගන්න එකයි වෙන්නේ. ඒ නිසා මුලදී අපි නිදාගෙන කරන්න ගියාට සාර්ථක වෙන්නේ නැහැ. නමුත් හොඳට හිතේ සතිය දියුණු කළා ආනාපාන සතිය ඉඳගෙන වඩ වඩපු යෝගාවචරයකට හිටගෙනත් මේ කටයුත්ත කරන්න පුළුවන්, නිදාගෙනත් කරන්න පුළුවන්. ඒ නිසා තමන්ට කරන්න පුළුවන් හැකියාව තියෙනවා නම් දිගට කරන්න. දහවෙනි ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ භාවනා කිරීමේදී අපට නොදැනීම මානය අප සිත් තුළ හටගන්නේද? ඒ ගැන උපදෙසක් වතමි. වෙන්න පුළුවන්. මොකද ඉතින් මාන්න ඇති වෙන්න නම් ඉතින් ලොකු හේතු අවශ්‍ය නැහැ. පොඩි දෙයකටත් මාන්න එනවා. ඉතින් අපි හිතමු මේ පුංචි දේවල් වලටත් කෙනෙකුගේ හිතේ මාන්න එන්න පුළුවන්. ඉතින් භාවනා කරද්දී කොහොමත් එන්න පුළුවන්. මම නම් දැන් ඉතින් සමාධියක් තියෙනවා. මට නම් අරයට නම් තාම නැහැ. කියලා මාන්නයක් එනවා. ඊළඟට ඉතින් මට දැන් ධානය තියෙනවා. අනිත් එක්කනට නැහැ. කියනකොට මාන්න එනවා. මම නම් දැන් විපස්සනා වඩන්නේ අර යනන් තාම ඉතින් මේ සමතයක්නේ වඩන්නේ කියලා ඔන්න මාන්න එනවා. ඉතින් নানা ප්‍රකාර විදිහට මාන්න එනවා. ඔන්න දැන් මට නම් පැයක් ඉඳගෙන ඉන්න පුළුවන් අරයට තාම විනාඩි 10 ඉඳගෙන ඉන්න පුළුවන් කියලා මාන්න එනවා. අරයට නම් තාම විනාඩි 10යි සක්මන් කරන්න පුළුවන් මට නම් ඔන්න පැය භායක්ම සක්මන් කරන්න පුළුවන් කියලා මාන්න එනවා. ඉතින් විවිධ විදිහට මාන්න එනවා. අපි තේරුම් ගන්න තියෙන්නේ මේ මාන්නේ කියන එක අපි හිමීට තමයි වැඩපවත්වන්න වෙන්නේ එකපාරටම ඉතින් මාන්නේට ගහ ගන්නත් බෑ. ඒ නිසා එක සූත්‍රයක තියෙනවා මානන් නිස්සාය මානම් පහතබ්බෝ කියලා. ඒ කියන්නේ මානෙම අල්ලගෙන මානෙටම ගහන්නයි වෙන්නේ. ඒ කියන්නේ අර බිකුණු පස්සේ සූත්‍රයේදී ආනන්ද සාමින් වහන්සේ විස්තර කරනවා භික්ෂුණීන් වහන්සේ නමකට මෙන්න මේ කය කියන එක ආහාර නිසා හටගත්ත දෙයක්. හැබැයි ආහාරය මුල් මුල් කරගෙන මේ කයෙන් නිදහස් වෙන්න පුළුවන්. ඊළඟට මේ මේ කය කියන එක තණ්හාව නිසා හටගත්ත දෙයක්. තණ්හාව මුල් කරගෙන තණ්හාව ප්‍රහාණය කරන්න පුළුවන්. ඒ වගේමයි මේ කය මාන්නෙන් හටගත්ත දෙයක්. මාන්නෙම මුල් කරගෙන මාන්නෙ දුරු කරන්න පුළුවන්. ඔන්න වගේ ප්‍රකාශයක් එනවා. ඒ නිසා අපිට මුලදී පොඩ්ඩක් අර මම මේක කරන්න ඕනේ. මම මේකේ සමාධියක් මම සිල්වත් වෙන්න ඕනේ. මම සමාධියක් හදාගන්න ඕනේ කියලා පොඩි ගැම්මක් ගන්න ඒ මමත්වයේ මුල් කරගන්න සිද්ධ වෙනවා. නැත්නම් මුලදීම අපි හිතාගත්තොත් මේකේ මොකෙක්වත් නැහැ, මමෙක් නැහැ. මෙතන අනාත්ම ස්වභාවයක් තියෙන. ඉතින් එහෙම කියලා ගත්තාම අර ඒ උමනා කරන තල්ඩුව එනවා ගතිය අඩුයි. ඒ නිසා පොඩ්ඩක් ඒ තල්ඩුව ගන්න මුලදී අපිට කෙනෙක් පුජ්‍යලයක් වශයෙන් කටයුතු කරන්න වෙනවා. නමුත් කෙනෙක් විපස්සනාවට හැරුණාට පස්සේ අනිවාර්යයෙන් මේ මමත්වයේ දුරු කරන මාර්ගයකට යන්න වෙනවා. එහෙම නැතුව විපස්සනා කරන යෝගාවචරයේ තුල මමත්වයක් මාන්නයක් වැඩිලා නම් ඒ කියන්නේ ඉතින් විපස්සනා වැරදිලා තියෙනවා. විපස්සනාව කරන්න කරන්න කරන්න තේරුම් යන්නේ මෙතන තියෙන හේතුඵල ධමයක් කියන එක. මෙතන තියෙන හේතුඵල සම්බන්ධයක් මෙතන තියෙන්නේ. කෙනෙක් පුජ්‍යලයක් වශයෙන් නැහැ. මමෙක් නැහැ. මමෙක් කියන්නේත් මම කියලා ඉස්මතු වෙන්නේත් කෙලෙස් නිසා හටගන්න ස්වභාවය. මාන්නය නිසා හටගන්න ස්වභාවය. නිකන් හිතේ තියෙන මේ මේ මොකද ප්‍රපංච කරන ගතිය නිසා හටගත්ත ස්වභාවයක්. එහෙම නැත්නම් හිතේ කරන මඤ්ඤණා ස්වභාවයක්. ඒ කියන්නේ මේවා හිතනවා අපි නිරන්තරයෙන් හිතන ගතියක් අපි ගාව තියෙනවා. මෙන්න මේ හිතන ගතිය නිසා හටගත්ත හිතලුවක් තමයි මේ මාන්නේ හරහා එන්නේ. කියලා ඉතින් ඔය වගේ අපි මම මේක හදාගන්න හැටිද ඔය ඔක්කොම ටික ඔය ඉතින් ටික ටික ටික ටික මේ හිත දිහා බලන්න බලන්න විපස්සනා වැඩෙන්න වැඩෙන්න අහු වෙනවා. ඒ නිසා මුලදී භාවනාව හරහා මාන්නේ වැඩෙන්න පුළුවන්. හැබැයි ඒක තේරුම් ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. දිකට මාන්නේ වැඩෙන්න දෙන්න එපා. විපස්සනාවට හැරෙන්න. හැරිලා මාන්නේ කඩා ගන්න. මාන්නේ කඩාගෙන බිමට වැස්සොත් අන්න ඉස්සරහට යන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නේ ස්වාමින් වහන්ස මට අනිත් පුද්ගලයන් මෙන් කඩිසරව වැඩෙහි නිරත විය නොහැක. සෑම වැඩක්ම කිරීමට කල්ගත වේ. ඉක්මනින් වැඩ කිරීමට භාවනා කිරීමෙන් මනස ඒකාග්‍ර කර පිරිසිදු කර ගැනීමෙන් මේ తත්වය නැති කරගත හැකියි. එම தത്വයට විසඳුමක් පවසන්නේ. එහේ මෙහෙමත් පැත්තක් තියෙනවා. දැන් අපි වැඩ ගොඩක් එකට කරන්න ගිහිලත් ඔක්කොම පටලවගෙන තමයි සාමාන්‍යයෙන් ඉන්නේ. ඒ නිසා ඔය සතිපාසල කියලා ලොකු සාහනන්සේ පටන් ගත්තේ වැඩසටහනේදී එහෙම පුංචි ළමයින්ට මතක් කරලා දෙනවා SMS කියලා මේ කොටසක්. slowly mindfully silently කියලා. slowly කරන වැඩ කලබලී කරන්න යන්න එපා. ඒනොට ටිකක් සෙමින් කරන්න. සෙමින් කරන්න. අන්න මයින්ඩ්ෆුලි ඒ ටික සතියෙන් කරන්න. සයිලන්ට්ලි වැඩි කෑකෝසම් ගහන්න නැතුව අනිත් ඈත් එක්ක කතා කරන්න නැතුව කොහොම නිශ්ශබ්දව කරන්න. SMS කියලා ඉතින් කිව්වහම තර ළමයින්ට අර පොඩ්ඩක් වචනෙත් එක්ක මතකෙට එනවා. ආ මන් දැන් වැඩේ කරන්න ඕනේ. දුව පැනලා නිකන් කලබලෙට නෙමෙයි මේක නිකන් හිමින් කරන්න ඕනේ. අන්නේ හිමින් කරද්දි සතිය පවත්වන්න ඕනේ. අපිට නිකන් කලබලෙන් කරනකොට සතිය පවත්වන්න බෑ. මුල් කාලෙදි ටිකක් වැඩේ හිමින් කරන්න සිද්ධ වෙනවා. එතකොට අන්න සතිමත් වෙන්න පුළුවන්. ඒ වගේමයි කියවන්න නැතුව, කෑකොසම් ගහන්න නැතුව මේ කතා කරන්නේ නැතුව පුළුවන් තරම් නිශ්ශබ්දව වැඩේ කරන්න. අන්න එතකොට සතිය තව තව ඉස්සරහට එනවා. දැන් මෙතෙන්දී අහන්නේ ඊට වඩා අපිට ප්‍රතිවිරුද්ධ පැත්තක්. ඒ නිසා මෙතෙන්දී Tamanට යහුසුලුව වැඩක් කරන්න වොමනා කරන චිත්තේ චිත්ත ඒකාග්‍රතාවයත් ඊළඟට හිතේ පැහැදිලි භාවයත් අතරම භාවනාව තුළින් හදාගන්න පුළුවන්. ඒක නම් බැරි නෑ. ඉතින් ටික කාලයක් භාවනා කරන්න ඕනේ. භාවනා කරන්න කරන්න හිතේ පැහැදිලි බවක් ඇති වෙනවා. දැන් අපිට වැඩක් කරන්න ගියාම ඒ වැඩේට හිත එකඟ නොවෙන්නේ හිත විසිරලා නන්නේ. නමුත් අපි කරන වැඩේට අවධානය වැඩි වෙන්න වැඩි වෙන්න ලොකු කාලයක් ගත වෙන්නේ නැතුව ඒ වැඩේ කරන්න පුළුවන්. මොකද අපි තුම අපේ අවධානය හැම තැනම විසිරිලා. අපි තුම අපේ පොතක් කියන්න ඕනේ, පොතක් කියවන්න ඕනේ. නමුත් පොතේ හිත නැහැ. හිත තියෙන වෙන වෙන දේවල් වල. එතකොට ඉතින් මේ පොත කියවන්න සෑහෙන වෙලාවක් යනවා. නමුත් අපි මේ පොත කියවනකොට පොතේ විතරක් නම් අපේ අවධානය තියෙන්නේ. අපිට ඉක්මනට මේ වැඩේ කරගන්න පුළුවන්. එතකොට අපිට මේ වැඩි කාලයක් නොගිහින් ඒ අපි කරන වැඩේ කරන්න අවස්ථාව තියෙනවා. ඒ නිසා අවධානය දියුණු වීම හරහා සමාධිමත් භාවයේ ඒකාග්‍රතාවය දියුණු වීම හරහා අන්න වැඩක් කරද්දී ඒක ඉක්මනට කරන්න අවස්ථාව තියෙනවා. ඊළඟට හිතේ පැහැදිලි බව වැඩි නම් හිත සංඥා බහුල නැහැ, හිතේ සිතුවිලි බහුල නැහැ, හිතේ නීවරණ වලින් යටපත් වෙලා නැහැ, හිතේ තියෙන බොහොම පැහැදිලි බවක්, සැහැල්ලු බවක් තියෙනවා. අන්න එතකොටත් වැඩක් ඉක්මනට කරන්න පුළුවන්. මොකද පෙන්ලා දෙනවා. හිතට හරි පැහැදිලි. හරියට නිකන් හොඳට පවිත්‍ර කණ්ණාඩියකින් දෙයක් බලනකොට හොඳට රූපේ පැහැදිලිව පේනවා. නමුත් ඒක දුර්වර්ණ වෙලා නම් දැලිකුණු වැකිලා නම් පේන්නේ නැහැ. අන්න තමයි අපේ හිතත් හොඳට පැහැදිලි නම් කටයුත්ත සාර්ථක කරන්න පුළුවන්. ඉතින් ඒ හැකියාවලුත් අතරම භාවනාවෙන් හදලා දෙනවා. අනිත් ප්‍රශ්න වලට ස්වාමීන් වහන්සේගේ පිළිතුරු වලින් පිළිතුරු සැපුණා. එක ප්‍රශ්නයක් තියෙනවා කුරුණෑගල වැල්ලව ප්‍රදේශයෙන් ආපු යෝගියෙක්ට ඔබ වහන්සේට ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න ඕනේ කියලා. ඒකට අවස්ථාවක් ඉල්ලනවා. හොඳයි හොඳයි. ගෞරවනීය ස්වාමීන් වහන්ස ඇත්තටම මම ආගන්තුකෙක් භාවනාවට මම කුරුණෑගල ප්‍රදේශයේ මිට මාස 3කට පෙර මම හිතන්නේ මගේ බිරිඳ සමග මේනින් වහන්සේ නමක් භාවනා වැඩසටහනකට සහභාගී වුණා. ඉතින් මම මාස 3 ගොඩක් ප්‍රගුණ කළා. මම ප්‍රගුණ කළේ අරමුණ සිත මුකේ කියන අරමුණේ සිත පිහිටවල සිත මේ පිහිටීමේ මෙනෙහි කරා. ඒකෙදි මම භාවනාව දිනපතාම කරා දැන් මාසතනම සිංහල අවුරුදු දවස් කිහිපයක් කරෙන්න උදේ පාන්දර පැය දෙක තුනක් දිගටම කරගෙන ගියා. පැය දෙක තුනකදී හිත පිහිටවන්නේ කොහෙද? සිත පිහිටවන්නේ නාසයෙන් ආග්‍රේ. එතෙන්දී ස්වාමීන් වහන්සේ සති කිහිපයක් සතිය දෙකක් වගේ යන විට මෙන්න වහන්සේම අපට ගොඩක් කියලා දුන්නා සිත හිතන විදිය සිත ඒකාග්‍රතාවය. සිත බාහිර ලෝකය, අභ්‍යන්තර ආධ්‍යාත්මික ලෝකය, ඒ සිත ගැන ගොඩාක් තිබුණා. මම ඒක ගොඩාක් පරිහරණය කරා. ඒ මාස කීපය තුළ මට සිත ඉදිරියන නාසාග්‍රය ඉදිරියේ කීටෙක් වගේ පොඩි මතු වුණා. ඊට පස්සේ මම ගොඩක් මේ නාසයට කීවා. කියන එතත් කිව්වා බව හොඳයි මේ ධ්‍යාන වැඩනවා කියලා. මම ඒ තවත් ධ්‍යාන මේ භාවිත කරා, කියන පාවිච්චි කරා. එතෙන්දි මට ස්වාමීන් වහන්සේ මම මෙහි වැඩි ඊයේ ඊයේදි මට මේ ස්වාමීන් වහන්සේ පිළිදෙන දාපාවනා මම කරා. මම මේ මුඛය අරමුණ කරගත් භාවනාවේදී මට අර වගේම සිත පිටව ගන්න ලැබුණා. එතෙන්දි අර මුල් දිනේ මම ලැබුණු විස්තර ඔක්කොම මම ලියවා ඒක ගොඩක් විස්තර වැඩි හන්ද මම කෙටියෙන් වහන්දි කරන්න. හරි. එතෙන්දි මට මුකේ ඉදිරිපිට කළු ලප වගේ තිබුණ දැනුණා. ඉතින්දී එතපු ඉහළට යන ගතියක් දැනුණා. ඉතින් මම ගොඩාක් නිකන් මහන්සියලා උඩට සිත ගෙනිච්චා. දැන් දෙතුන් පළක සිත නැවතිලා නැවතත් එකම තැන තියෙන පොඩි වෙලාවක් ආයෙ වහිනවා ආයෙ පහළට එනවා. එහෙම එහෙම සිත කීප විටක් උත්සාහ කරා. නමුත් කිසිම මේකක් ඒක ඉබේ සිද්ධුනා නම් වරදක් නැහැ. නමුත් උත්සාහයෙන් કૃතිමව ඒවා කරන්න යන්න එපා. අපිට තියෙන්නේ ඇත්තරම අපි අවධානය නාසිකාග්‍රේ තියාගෙන ඉන්නවා. එතකොට හුස්ම රැල්ලක් එන යනවා තේරෙනවානේ. අපි තුමා ආස්වාසයක් කියලා තේරෙනවා. මේ වෙලාවේදී ප්‍රස්වාසයක් කියලා තේරෙනවා. ඊට ආස්වාසය ඕනනම් දීර්ඝව තේරෙනවා. ප්‍රස්වාසය කෙටිව තේරෙනවා. ආස්වාසය සිසිල්ව තේරෙනවා. ප්‍රස්වාසය උණුසුම්ම තේරෙනවා. ඔකේ මේවා අතර වෙනස්කම් දකිමින් යන්න. එතකොට මේක සමාධිය විතරක් නෙමෙයි ප්‍රඥාව පැත්තත් වැඩෙනවා. එහෙම එහෙම යනකොට සමහරවිට ඔහොම කර කර ඉඳද්දී ඔන්න හිත තැම්පත් වෙනවා. හුස්ම රැල්ල සියුම් වෙනවා. ඒතකොට සමහරවිට තමන් උඩ යනවා වගේ නිකන් සැහැල්ලු වෙනවා වගේ උඩ ඉඳන් බලන් ඉන්නවා වගේ දැනෙන්න පුළුවන්. ඒවා ඉබේ වුණොත් ප්‍රශ්නයක් නැහැ. නමුත් හිත උඩට ගන්න උත්සාහත් කරන්න එපා. එතකොට සෝයන්වංශ මම ඊයේ ඇත්තටම අර වංශදි මෙතන මේකෙත් මට ඒ අවස්ථාව මට තිබුණා. ඉතින් මම පොඩ්ඩක් පැහැදිලි කරගෙන يعني ගැටලු ඉදිරිපත් කරේ නැතුව හිටියා. අද මම ඊයේ භාවනාවේ මේ උපදේශ පරිදි නැවත කරා උඩ මළුවට ගිල භාවනාවේදී. ඉතින්දි මට මගේ සිත නිසංසල වෙලා බොනදී උඩට වගේ පොඩි නිකම්ම ගියා. හරි. ගිහිල්ලා සිත යම්කිසි රන්වන් පාටක් උඩ විශ්ව උඩටම ගියා. ගිහිල්ලා රන්වන් පාටක් දිස්සලා ඉතින්දී සිත ගොඩක් රැඳිලා තිබුණා. ඒත් එක්කම රතු ආලෝක එළියක් වගේ නිකන් ඉරුපෑයලා එළු එළියක් වගේ ආවා. ඇවිල්ලා මගේ ඇඟටත් ඉරු එළිය වැටෙනවා. ඒත් එක්කම මගේ පත්ත දිහා මේ දෙපැත්තට ඉරු එළිය වැදිලා බරගතියක් දැනෙනවා වගේ දැක්කා. ඒ වගේම එතකොට ටිකක් ලෑනකොට අර එකක් තිබුණු මුකේ දෙපැත්තෙන් තව ටිකක් ඩොට් වගේ එනවා කීටේ වගේ කෙනෙක් නලියන ඊට පස්සේ ටිකක් කළා යන තවත් මම හිටියා වන්දි එතකොට මුණ වටා උඩත් මුනේ ඉදිරියනු වටේට ඩොට් වගේ ටිකක් එනවා එහෙම ගොඩක් දැක්කා එහෙම යම් නලියන ස්වභාවයක් නලියන ස්වභාවය නලියන ස්වභාවයකම නලියන ස්වභාවයෙන් ගොඩක් දැක්කා ඊට පස්සේ අදත් මම භාවනා කරන ගොඩක් කරා එතෙන්දී නැවතත් සිත බරගතිය තමයි දැනෙන්නේ. සිත උඩ බරක් නැහැ. පත්ත දිහා නිකන් තද කරන බරගතියක් තියෙනවා දැනෙනවා. සිතට කියන බර නිකන් එහෙම සත් දැනෙනවා. ඔව්. ඒත් එක්කම මේ දැන් හවස මම භාවනාවත් කරනකොට මුඛය කියන එක මම පොඩ්ඩක් කරලා මට මුඛයේ පමණක් තිබුණේ. කලින් මට රූප ටිකක් පේනකොට 10ක් 15ක් ඩොට් පේනකොට දැන් මුඛේ විතරක් මට මේ හයිලයිට් වෙලා කියන්නේ කෙලින්ම පේනවා. අනිත් ගොඩක් ඩොට්. දැන් අනිත් මොකද්ද? අනිත් මේ ඩොට් ගොඩාක් ඒව නැද්ද? පේනවා. පේනවා. පේනවා පේනවා. හරි. ඩොට් ගොඩක් එන්නේ දැන් හවස් වගේ මම බැලුවේ. ඩොට් මුඛේ විතරක් මට පේනවා. මේ ඩොට් ගොඩක් නලියනවා හැමතැනම නලියන ගතියක්. මහත්තයා සක්මනත් කරාද? සක්මන කරා. සක්මන කරපු විදිහ කොහොමද? සක්මනේ මම සක්මනේ කරේ සිත කියන එක. සිත ඔසවනවා තබනවා කියන එකට මම සිත සිත සිත කියන එක තුන් පාරට මම කරේ. සිත කියන එකත් අර හිස් තන කියන්නේ ඔය තියෙන තැනයි හිස් එකයි මම හිස් එක නිකන් නිදහස් කියන එකට ටිකක් හිතර ගත්තා. හිත අරගෙන මම ගොඩාක් ඒක ගැනම සිත ගියේ. මම මෙතෙන් ලවුඩ මළුවට භාවනා මල් එතන වැඩි මම පාර දිගෙත් ඒ මම කරේ. එනකොටත් ඒ විදිහටමයි ගියේ. එතනත් හිත කියන වචනේ යදනවාට කෙසේම ගතත් අපි ඇත්තටම තියෙන දේ තමයි ඒ විදිහට අත්දකින්න බලන්නේ. මේකේ මොකක්වත් අපි કૃතිම කරන්න යන්නේ නැහැ. يعني ඇත්ත ඇති සැටියෙන් බාර ගන්නවා මිසක් අපි කිසිම අපිට ඕන විදිහට මේක මේ හසුරවන්නවත් કૃතිම කරන්නවත් සකස් කරන්නවත් මොකක්වත් යන්නේ නැහැ. තියෙන දේ ඒ විදිහට බාර ගන්න තමයි යන්නේ. ඒ නිසා අපි හිතමු පොළවේ පාදෙනේ වදින්නේ දැන්. පාදේ වදිනකොට දැන් හිතන්න මේ හරිම සරලයි. මෙතන පාදයක් වදිනකොට දැන් තදට දැනෙනවා. ඒ තද ගතියට හිත තියන්න මුකුත් වචන තාත්තවටම ඇත්තටම අවශ්‍ය නැහැ. අපිට මේ දේ කරන්න අමාරුයි මේතන ඉතාලම සරල වැඩි. ඒ නිසා අපි මෙතෙන්දි කියනවා ඔන්න එක තදයි කියලා අපි වචනයක් කියනවා. නැත්නම් ඔන්න වම් පාදයේ නැත්නම් වම කියලා අපි වචනයක් කියනවා. එතකොට අන්න ඒ අත්දැකීම අපි නිකන් තහවුරු කිරීමක් කරනවා. ස්ථිර කිරීමක් කරනවා. හිත පිට යන ගතිය අඩු වෙනවා. අතීතයෙන් හිත මිදෙනවා, අනාගතයෙන් හිත මිදෙනවා. මෙන්න මේ සරල වර්තමානයේ හිත පිහිටන්න දැන් පටන් ගන්නවා. ඉතින් ඒක සාර්ථක වෙන්න සාර්ථක වෙන්න තමයි අර සතිය දියුණුනාට පස්සේ මෙතන මේ තද ගතියට අමතරව ඔන්න සිසිල් ගතියක් තියෙනවා. තද ගතියට අමතරව සිනිඳු ගතියක් තියෙනවා. බර ගතියක් දැනෙනවා කියලා අර තවත් ධාතු ලක්ෂණ දෙයක් එම හම්බ වෙන්නේ. ඉතින් ඒ වෙලෙන්දී අපි සිත සිත කියලා කියන්න ගත්තොත් පැටලෙනවා. ඉතින් අපි තේරුම් ගන්න තියෙන දැනුන විශේෂත්වයක් තියෙනවානේ. මේ විවිධාකාර ධාතු ලක්ෂණ වලට ඊට ආවේනික දේවල් තියෙනවා. ආවේනික දේවල් ඒ ආවේනික පෞද්ගලික ලක්ෂණ වලින් අපි හඳුනා ගන්නවා. ස්වාමීන් වහන්සේ මම කලින් සක්මන් භාවනා කරලා නැහැ. දෙද්දේ ඔය ඉස්කෝල පොඩි විනාඩි දෙක තුන කලින් ඉස්කෝලේ අගාලේ කරලා තියෙන හැටි මේ ඇවිල්ලා තමයි ඉස්සෙල්ලම කරේ. තෙන්තිත් මට ඉස්සෙල්ලම එක ධානයෙන් කරනකොට දම්පාට නාසයේ ඇල්ල මේ තීරයක් තීරයක් තිබුණා රැටුණා. ඊට පල්ලෙහින් අර ඩොට් එක වගේ. ඔව් දැන් ඒ කියන්නේ සක්මන කරද්දිද? ඔව්. ඒක තමයි. සක්මන කරද්දි සමාධි පැත්තටම නෙමෙයි අපි මුල් තැන දෙන්න ඕනේ. දැන් අපි සක්මන කරද්දිත් හිත එක තැනක තියාගෙන නාසිකාග්‍රේ හිත තියාගෙන සක්මන කළොත් සක්මනෙන් වැඩෙන්නේ සමාධිය. නමුත් අපි සක්මනේ ප්‍රයෝජනය ගන්න තියෙන්නේ සති ඉස්සරහට ගන්න. ප්‍රඥාව ඉස්සරහට ගන්නයි සක්මනේ ප්‍රයෝජනවත් වෙන්නේ. ඉතින් මේ සමාධියට ඕක හදන්නත් පුළුවන්. නමුත් වඩාම ප්‍රයෝජනවත් වෙන්නේ සක්මනෙන් ගන්න පුළුවන් හොඳම ප්‍රයෝජනේ ගන්න පුළුවන් වෙන්නේ අර විදිහට කළොත්. ඒකට දැන් හිතන්න අපිට එක තැන තියෙන අරමුණක් දිහා බලාගෙන ඉන්න එකද අමාරු පහසු. එහෙම නැත්නම් ටිකක් වෙනස් වෙන අරමුණක් දිහා අඛණ්ඩව බලාගෙන ඉන්න එකද අමාරු. අපෙන් බලන්නේ. ඒ කියන්නේ වෙනස් වෙන අරමුණක් දිහා අකන්න බලන එක අමාරුයි ටිකක්. තනත් තනත් නිරන්තරයෙන්ම වෙනස් වෙනවා නම් ඒක බලන්න අමාරුයි. අන්නේ අභියෝගේ සක්මනේ තියෙනවා. ඒ නිසා අපි සක්මන් කරද්දී නාසිකාග්‍රේ හිත තියාගෙන නෙමෙයි සක්මන් කරන්නේ. සක්මන් කරද්දී මේ වෙනස් වෙන පාදයන්ගේ ස්පර්ශය දිහා බල බලයි සක්මන් කරන්නේ. එතකොට වම් පාදයක් පොළවේ වදිනකොට එතනට අපි හිත තියන්න වෙනවා. දකුණු පාදයේ පොළවේ වදිනකොට ඔන්න පිහිට අපි කලින් හිත තියපු තැනත් වෙනස් වෙලා. අපි දුන අඩියක් එහයින් අපි තිබ්බේ කියලා. දැන් අඩියක් එහැයින් අපි අවධානය පවත්වන්න ඕනේ. හිත එකඟ කරන්න ඕනේ අඩියක් ඉස්සරහින්. හට ඒ දැනීම උනාට පස්සේ අපි හිත එක සිත එකඟ කරන්නේ. එතකොට අර හොඳට දැනීම කියන එක අපි අවධානයෙන් බලනවා. හිත ගානට අතෙන්ට එම් කරන්න ඕනේ. ගානට එතනට ඉලක්ක කරන්නත් වෙනවා. ඉතින් ඒ කියන්නේ අපේ හිතේ තියෙනවා යම් යම් හැකියාවන් ටිකක් දියුණු කරගන්න. ඒවා මේ අපි කරන අභ්‍යාසයන් හරහා තමයි දියුණු වෙන්නේ. එමිතන තියෙන එක අතකින් මානසික අභ්‍යාස රසක් තියෙන භවනාවේ. මේ ආයුධ කට්ටලයක් තියෙන්නේ. ඒ ආයුධ ටික අපි හරියට පාවිච්චි කරන්න පාවිච්චි කරන්න හිත තමයි මුවහත් වෙන්නේ. හිතේ සතිය කියන ගුණධර්මය ඔන්න ඉස්සරහට එනවා. හිත ගාන්ට උවමනා කරන තැනකට යොමු කරන්න, නාභිගත කරන්න කරන්න පුළුවන් අන්නේ හැකියාව දියුණු වෙනවා. ඊළඟට විසිරෙච්ච ගතිය අඩු වෙලා ගාන්ට ඔන්න පුළුවන් තරම් ඒක රාශී වෙනවා. ඒකාග්‍ර වෙනවා. ඊළඟට එකම අරමුණක වැඩි කාලයක් හිත පවත්වන්න පුළුවන් හැකියාව වර්ධනය වෙනවා. අන්න ඒ වගේ සෑහෙන මේ හැකියාවන් රසක් අපිට අවශ්‍ය වෙනවා භාවනාවට උමනා කරනවා. ඒ ටික තමයි අපි ටික ටික මේ උපක්‍රමශීලීව හදාගන්නේ. එහෙනම් මහත්තයා දැන් සමාධි පැත්ත ටිකක් වැඩිලා තියෙනවා. ඒකයි ඔය ආලෝක ස්වභාවයන් එහෙම එන්නේ. ඒකත් හොඳයි. ඒක වැරද්දක් නැහැ. ස්වාමීන් වහන්සේ මම ටිකක් ආනාපාන සති භාවනා කරලත් නැහැ. මම පොඩි කෙනෙක් දැන් දැන් ඔය ටිකක් ආනාපාන සති කිට්ටුව තමයි ගිහිලා තියෙන්නේ. ඔව්. ටික ආනාපාන අරමුණක් කියන එක තමයි ඒකෙන් තමයි අපි පොඩ්ඩක් මම මාස ගණන් කරලා තියෙන්නේ. ඒක තමයි අපේ ගුණ කරේ. ඔව්. දැන් ටික ආනාපාන සතියට කිට්ටුවෙන් තමයි ගිහිල්ලා තියෙන්නේ. දැන් නාසිකාග්‍රේ හිත තියාගන්න ඒකේ වැරද්දක් නැහැ. ඒක නිවැරදි. එහෙම තියාගෙන ඉන්නකොට බලන්න විවේකයෙන් ඉන්න ඉන්නකොට තමන්ට තේරෙන ඔන්න හුස්ම රැල්ලක් එනවා. ඒක දැනගන්න පුළුවන්. හට ආයි හුස් ඒ ආපු හුස්ම රැල්ල යනවා. ඒකත් දැනගන්න පුළුවන්. ඒක දැනගනිමින් ඉන්න. හිත පිට යනවා නම් විතරක් ආ මේක ආස්වාසයක් මේක ප්‍රස්වාසයක් කියලා දැනවත් වෙන්න. කියන්නේ මෙතන ඇත්ත වශයෙන්ම කරන්න තියෙන දේ වශයෙන් ගත්තොත් හරි සරල දෙයක් කරන්න තියෙන්නේ. අපි අවධානය පවත්වාගෙන ඉන්නවා නාසිකාග්‍රේ ප්‍රදේශයේ හුස්මත් එක්ක ඇතුළට යන්නෙත් නැහැ පිට වෙන හුස්මත් එක්ක පිටට යන්නෙත් නැහැ. අපි ඉන්නේ මෙතනමයි නතර වෙලා. හරිය නිකන් අර දොට්ටු පාලයක ඉන්නවා වගේ. දැන් සිකියුරිටි ගාඩ් කෙනෙක් ඉන්නේ දොරටුව ගාවනේ. එයා ඇතුළට යන්නෙත් නැහැ, එළියට යන්නෙත් නැහැ. එයා එයාගේ රාජකාරියේ තියෙන දොරටුව ගාව. අන්න ඒ වගේ තමයි මේ සතියත් අපි පිහිටවන්න ඕනේ නාසිකාග්‍රේ. පිහිටෙව්වට පස්සේ ඔන්න හිතන්න දැන් හුස්මක් ගන්නවා. ඔන්න එතකොට තේරෙනවා මේ හුස්ම රැල්ල මෙතෙන්ට එනකන් නිශ්ශබ්දව ඉන්න. තාම ආවේ නැහැ. ඔන්න හුස්ම රැල්ලේ මුල ප්‍රදේශය අහුවෙනවා. ඔන්න මැද ප්‍රදේශය අහුවෙනවා. ඔන්න අග ප්‍රදේශය අහුවෙනවා. ඒස ඔන්න හුස්ම පිට වෙනවා. ඔන්න ඒකේ මුල ප්‍රදේශය අහුවෙනවා. මැද ප්‍රදේශය අහුවෙනවා. අග ප්‍රදේශය අහුවෙනවා. අන්න ඒ වගේ අපි මෙතන තියාගෙන ඉන්නකොට හුස්ම දැනෙන හැටි තමයි අපි තේරුම් ගනිමින් යන්නේ. එතකොට අන්න ආස්වාස ප්‍රස්වාසය ගැන හිත එකඟ වෙනවා, වර්තමානට හිත එනවා. එහෙම ඉන්න ඉන්න මේ ආස්වාස ප්‍රස්වාසයේ තියෙන සුළු සුළු වෙනස්කම් පවා දැනෙන්න ගන්නවා. ඒ දැනෙනවා කියන්නේ සතිය ඉස්සරහට ඇවිල්ලා. දැනෙනවා කියන්නේ සම්පජඤ්ඤය ඉස්සරහට ඇවිල්ලා. මම කීපවතාවක් ස්වාමීන් වහන්සේ කරා ආනාපානසත් කැමෙහිදී මේ ඒතර මෙතන ඉස්සර ඩොට් එක තමයි පොඩ්ඩක් දකින්න ගැන හෙල වෙන සනහන කීටෙක් වගේ අකමන්නේ ඒකට ඒතන ආස්වාද ප්‍රතිසාසයෙන් නිරූපණය වෙනවා කීටෙක් වගේ ඒක ප්‍රශ්නයක් නැහැ ඒ කියන්නේ නූලක් යනවා වගේ තේරෙනවා නූලක් එනවා වගේ තේරෙනවා ඒක ප්‍රශ්නයක් නැහැ එහෙම එක එක විදිහට නිරූපණය වෙන්න පුළුවන්. ඒක වැරද්දක් නෑ. ස්වාමීන් වහන්සේ අරක ඉදිරියට කියන්නේ මට අර මුඛේ විතරක් පේනවා. මූණේ ඩොට් වගේ තියෙන එක අර ලොකු ඩොට් එකක් පේනවා. සමහර වෙලට එතන මොකක්ද ඒක කියන්නේ මම පවත්ත ගන්නද නැත්නම් එතන එහා යන්න කියන එක කොහොමද දන්නේ? ඩොට් එකක් කියන්නේ මහත්දයාට මා කරේ මේ රූපීය දෙයක්ද පේන්නේ? නෑ. එහෙනම් මොකක්ද ඩොට් එකක් කියන්නේ? රූපේ මූණ කියන්නේ අර සෙල වෙන ඒවා ටිකක් වටේට පේනවා. සෙලවෙන්න නිකන් මේ ඩොට්ස් ටිකක් වටේට පේනවාද? එහෙමද? ඒ ඉතින් මේ මේ දෙපැත්තෙන් ඉහළ පහළ යන දෙකක් තියෙනවා. ඊට පස්සේ මේ නලල වටේ තිබුණා. ඊට පස්සේ දැන් මේ මුණ වටේ නිකන් නලියන ස්වභාවයක් වගේ තියෙනවා. ආනාපාන සතියේ ටිකක් දුර යනකොට මූණේ වෙන්න පුළුවන්. නැත්නම් කයේ ඕනම තැනක ඔයාගේ නලියන ස්වභාවයන් පහළ වෙන්න පුළුවන්. කූඹි දොනවා වගේ දැනෙන්න පුළුවන්. ඒක එක පාඩණයක් ගැස්සෙනවා වගේ දැනෙන්න පුළුවන්. ඒක ස්වාභාවිකයි. ඒව ගැන එකපාරට දැම්ම බලන්න යන්න එපා. පොඩ්ඩක් ආනාපාන සතියෙම ගිහිලා ටිකක් හිත තැම්පත් වෙන්න දෙන්න. දැනට හිත සමාධිමත් කරගෙන ඉන්න පුළුවන් ගතියක් තියෙනවද? පුළුවන්. කොච්චරලා ඉන්න පුළුවන්ද? පැයක් විතර ඉන්න පුළුවන්ද? ඉන්න පුළුවන්. හරි. එහෙමනම් ආනාපාන සතියෙන් හිත තැම්පත් වුණාට පස්සේ කායික වශයෙන් දැන් මම එක්කෙනෙකුට කිව්වේ අර මෙහෙ වැදිලා තියෙන තැන් බලන්න කියලා. අන්න ඒ දේ කරන්න ගන්න. එතනින් කෙලින්ම විපස්සනාවට හැරෙනවා අපි. කෙලින්ම ධාතු මනසිකාරට හැරෙනවා. ඒ නිසා අපි මෙතනදී ඒ මෙතන විතරක් නවත්තගෙන ඉඳලා ඔක් කරන්න ගියොත් ටිකක් වෙහෙසයි. මොකද තියෙන ප්‍රදේශය හරි පොඩ්ඩයිනේ. ඒතකොට නිකන් මේ පොඩි පොඩි තැන්වල බලන්න ගියාම එතනම ඔළුව කැරකෙන්න ගන්න පුළුවන්. ටිකක් ඒ වගේ පොඩි පොඩි අතුරු විපාක වෙන්න පුළුවන්. ඊට වඩා හොඳයි ආනාපාන සතියෙන් හිත එකඟ කරගත්තා. ඊළඟට කයට සමස්තයක් වශයෙන් හිත යදුවාම කයේ මේ වදින තැන් බලනවා, ස්පර්ශ වෙන තැන් බලනවා, උණුසුම් තැන් බලනවා. අන්න ඒ වගේ දේවල් පොඩ්ඩක් මේක දිහා බලන්න ගියාම අන්න හිතට වෙහෙසක් නැතුව සෑහෙන කාලයක් මේක කරන්න පුළුවන්. ඒ පැත්තට පොඩ්ඩක් වෙනස් කරගන්න. හොඳයි. සක්මන් භාවනාව අනිවාර්යෙන් අර විදිහට වඩන්න. ආනාපාන සතිය කරන්න යන්න එපා සක්මනේදී. හොඳයි. හොඳයි. තේරුණා. හොඳයි. මම හිතනවා තව ගැටලු නැතුව ඇති කියලා. එහෙමනම් අපේ කාට හරි වෙන ඉදිරිපත් වෙන ප්‍රශ්නයක් එහෙම තියෙනවද? ස්වාමීන් වහන්සේ මේක මේක මනසේ ධාරණ ශක්තිය සම්බන්ධ ප්‍රශ්නයක්. දැන් ආයුර්වේද බෙහෙත් තියෙනෝනේ ධාරණී එතකොට ලුණුවිල සිරප් ගොටුකොලේ වගේ මේ ධාරණ ශක්තිය වර්ධනය කරන්න ආයුර්වේද බෙහෙත් තියෙනෝනේ ඊට පස්සේ ඉංග්‍රීසි ඉංග්‍රීසි වලත් මනෝවෛද්‍ය වරුන් ඒ කියන්නේ අර ඉංග්‍රීසි වෛද්‍ය විද්‍යාවේ බෙහෙත් තියෙනවා ඒක කියන්නේ ඒ කියන්නේ මනෝවෛද්‍ය ඒ කියන්නේ ඒ කියන්නේ පිස්සු හැදිච්ච වගේ කට්ටියට ඒ කියන්නේ ඒගොල්ලන්ටත් ඒ කියන්නේ කොහොම හරි මනෝවෛද්‍යවරු සුව කරන්න ඕනේ බෙහෙත් ඖෂධ මගින් තව මනෝ බෞද්ධ මනෝ බෞද්ධ මනෝපදේශන බෞද්ධ මනෝ වෛද්‍ය උපදේශනයේ කියලාකුත් තියෙනවා. තව දැන් ජපානයේ වැඩි වගේ රටවල් වල sound therapy music music therapy කියලා තියෙනවා. දැන් ඒ මේවත් එක්ක يعني කොහොමද භාවනාවයි භාවනාවේ මනස ධාරණ ශක්තිය වර්ධනයේ මේ පැත්තයි. එතකොට අනිත් ඒ සමාන්තරව අනිත් අර මං කියපු ඒවයි ඒ දෙක අතර පොඩ්ඩක් ඒ සම්බන්ධතාවය පොඩ්ඩක් පැහැදිලි ගන්න කියලා කියන්නේ. පොඩ්ඩක් ඒ කියන්න බුණා සාන්නස. ඔව් ඉතින් මෑත කාලෙදී ඇත්තටම යම් යම් ඔය නවීන විද්‍යාවේ වර්ධනයත් එක්ක භාවනාවට ප්‍රයෝගී කරගන්න විවිධ ක්‍රම අහුවෙලා තිනවා යොදාගෙන තිනවා. මේ මියුසික් තෙරපි කියලා එහෙම මේ යම්සි ටිකක් ශාන්ත ස්වභාවයේ අපි හිතමු සංගීතයක් නැත්නම් වාදනයක් මේ අහන්න සලස්සලා ඒ හරහා හිත එකඟ කරන ස්වභාවයන් තියෙනවා. නැත්නම් මේ පොන්චි ගන්ටාරයකට මේ තට්ටු කළා ඒකෙන් හිත එකඟ කරන ස්වභාවයන් තියෙනවා. ඊට අමතරව ඉතින් ඔය নানা ප්‍රකාර ඉතින් බෙහෙත් හේත් ක්‍රම හරහා ඉතින් ආයුධකම වෙන්න පුළුවන්. මනෝ මොකද්ද මේ මෝහන ප්‍රතිකාර වෙන්න පුළුවන්. ඔය নানা ප්‍රකාර දේවල් තියෙනවා. නමුත් මේවා ටිකක් අර કૃතිම ගතියක් තියෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වන ඊට වඩා බොහොම පැහැදිලි කිසිම මේ අතුරු ආබාධ වලින් තොර මානස එකඟ කරගෙන ඒ එකඟතාවය පාවිච්චි කරලා මනසේ තියෙන කෙලෙස් දුරු කරන මාර්ගයක් බුදුරජාන් වහන්සේ පැහැදිලිව පෙන්වනවා. ඉතින් අපි මේ මාර්ගය තමයි මුල් කරගෙන යන්නේ. මොකද අපි බුදුන් සරණ යාම තුලින් අපි මේ අනිකුත් බාහිර දේවල් තියෙනවා. ඒකෙන් ප්‍රයෝජනය අවශ්‍ය වෙලාවට ගන්නවා. නමුත් අපි මූලිකත්වය දෙනවා බුදුරජාන් වහන්සේ පෙන්වපු මාර්ගයට. බුදුන් සරණ අපි යනවා. බුදුරජාන් වහන්සේව ශ්‍රද්ධාවෙන් අදහනවා. ඒ බුදුරජාන් වහන්සේ කියපු මාර්ගය ටික ටික ප්‍රත්‍යක්ෂ වෙන්න වීම සඳහා අපි කටයුතු කරනවා. එතකොට අර මුලදී තිබිච්ච ප්‍රසාද සද්ධාව නෙමෙයි තියෙන්නේ. ටික ටික මේක බුදුරජාන් වහන්සේ කියපු දේ අපි තුලින්ම ප්‍රත්‍යක්ෂ කරන්න කරන්න අන්නේ ප්‍රසාද සද්ධාව නොසැලෙන සද්ධාව බවට අචල සද්ධාව බවට පත් වෙනවා. එතකොට බුදුරජාන් වහන්සේම මුල් කරගෙන යන ගතියක් තියෙනවා. ඒ නිසා ඉතින් ලෝකේ নানা ප්‍රකාර දේවල්, કૃතිම දේවල් තියෙන්න පුළුවන්. බෙහෙත් හේත් තියෙන්න පුළුවන්. නමුත් අපි ඒව ඔස්සේ නෙමෙයි ආයුත්තේ. අපි බෞද්ධයන් වශයෙන් මේ බුදුරජාන් වහන්සේ සර්වඥතා ඥානයකින් දැකලා පෙන්වපු පාරක් තියෙනවා. ඒ පාර ඊටාම පිරිසුදුව තවමත් මේ ලෝකේ පවතිනවා. සතර සතිපට්ඨාන ධර්මයන් බොහොම පිරිසුදුව තාමත් අධ්‍යය ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා අපි ඒ කටයුත්තේ සඳහායි අපි උත්සාහත් වෙන්න තියෙන්නේ. ඒ කටයුත්තේ යෙදෙනකොට අන්න Tamanටම මේ Tamanගේ හිතේ පරිවර්තනයක් වෙන එක තේරෙන්න ගන්නවා. මේක කාගෙන්වත් අහන්න දෙයක් නැහැ. Tamanටම තේරෙනවා හිතේ එකඟතාවයක් හැදෙනවා. Tamanටම තේරෙනවා හිතේ පැහැදිලි භාවයක් වර්ධනය වෙනවා. Tamanටම තේරෙනවා හිතේ කෙලෙස් අඩු වෙන්න ගන්නවා. දුක් දුම්නස් දුරු වෙන්න ගන්නවා. අර බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨානයන් දේශනා කරන්න කලින් පොරොන්දු වෙච්ච ඒ පොරොන්දු ටික Taman තුලින්ම Tamanට තේරෙන්න ගන්නවා. ඉෂ්ට වෙන්න ගන්නවා. අන්න එතකොට තේරෙනවා බුදුරජාණන් වහන්සේ කියලා තියෙන මාර්ගය තමයි නිවැරදි කියලා. ඉතින් අන්නේ මාර්ගය තමයි අපි යන්න උත්සාහත් වෙන්නේ. හොඳයි එහෙනම් අපි අදට සාකච්ඡාව නතර කරමු. නැවතත් අපි සවස් 5ට ධර්ම දේශනා වාරයත් සමග මුණ ගැසෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.